නැයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි හතරවෙනි දවසටත් අද ධර්ම සාකච්ඡාව සඳහා නැත්තම් සාමූහික කමඨාන් සුද්ධ කිරීම සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන අපි දොරින් උපාසකම්ම කියුනේ දොරින් උපාසකම්මට කියමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිය. ඉතර ක්වොලිෆයි වෙලා නැහැ ස්වාමීන් වහන්සේ. ඒ තමයි ක්වොලිෆිකේෂන් දෙන්න හදන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා වැලිමලුවේ සක්මන් ආරම්භ කොට කෙටියෙන් වම දකුණ මෙනෙහි කොට පසුව පාදයට දැනෙන තක් ගතිය රළු ගතිය පාදයට දැනෙන තෙත් ගතිය රළු ගතිය දෙසට සිත යවමි. එසේම පාදයේ ඔසවන විටදී පාදයේ සන්ධි වලින් පාදයේ එසවීමට ජවය ලබා දෙන හැටි දකිමි. ඊට පසුව පාදයේ ඕලාකාරව ගමන් කරන සැටි දකිමි. එය සක්‍රීය පාදයේ පැහැදිලිව දැකගත හැකිය. නමුත් අනෙක් පාදයේ ඊට අඩුවෙන් එය වැටහි. වැඩියෙන් දැනෙන පාදයට වැඩිපුර සිත තබාගත හැකිය. නමුත් මෙම අත්දැකීමට සිත තබාගත හැක්කේ ඊට සුළු වේලාවකට පමණි. සිත තුල සිතවිලි ගලාගෙන පැමිණේ. එම සිතවිලි ඇතුළතම ඇති ඇති බවක් වැටහි. බාහිර අරමුණු වලට සිත ගියත් පවතින්නේ නැත. සිතවිලි නම් වැඩි වේලාවක් පවතී. සිත ආපසු පාදයට ගත හැකිවත් යලිත් සිතුවිලි පැමිණේ. මේ සක්මන් කරන කාලය තුල බොහෝ විට සිදුවේ. පර්යංක භාවනාව. ආසනයේ ඊතා පහසුව ඉඳගෙන මම දැන් මෙතන යන්න මෙනෙහි කොට පසුව ආස්වාස ප්‍රාස්වාසයේ දෙසට සිත යොමු කරමි. ඊතා වුවමනාවෙන් ඒ දෙස බලා සිටියත් ආස්වාසයේ පිටවීමටත් මත්තෙන් සිතුවිලි ගලාගෙන ඒමට පටන් ගනී. ඒවා ඊතා වේගෙන් ගලාගෙන යයි. එම සිතුවිලි එකිනෙකට සම්බන්ධතාවයක් නොමැත. සිතවිලි වලට සිත යෙදුව. සිතුවිල්ට සිත යෙදූ විට ඒවා බොඳ වෙන බව වැටහේ. එකිනෙකට කවලම් වී ඇති බවත් මෙහි අරුතක් නැති බවත් හොඳින් වැටහි. යලිත් ආනාපානයට සිතගෙන ගියත් පෙරසේම සිත සිතුවිලි වලින් පිරේ. එක පර්යංක සිත ආනාපානයට ගෙන යamat සිතුවිලි වලට හසු වීමත් බොහෝ වාර ගණනක් සිදුවේ. වැඩිපුර සිත පවතින්නේ මෙව නොතේරෙන සිතුවිලි වලය. මෙවැනි සිතුවිලි බහුල අවස්ථාවක ආනාපානයට සිත පිහිටුවීමට උත්සාහගෙන නොහැකි වූ අවස්ථාවක ආනාපානයේද සිතුවිල්ලක් ලෙස සලකා සිතුවිලි දෙසම බලා සිටීමි. එවිට සිතුවිලි ඇති නැති ගතියත් දක්නට ලැබුණි. සිත නතර වූ බවත් වැටහුණි. නමුත් බාහිර ශබ්ද ඇසුණි. ඊට පසුව ගතසිත දෙකම තදවීමක් වෙන් දැනුණි. වර එක හිස තද ගතියකුත් තවත් වර එක යටිකය හා දෙදත් දෙයත් දැඩි තදවීමක් දැනුනි. දැනුණු අතර ඒ වේදනාකාරී විය. ගත ඇඹරෙන තරම් විය. කෙඳිරි ගෑවෙන තරම් විය. මේ බොහෝ වේලාවක් පැවතුනි. උපදේශ පතමි. සක්මන ගැන කතා කරනකොට වම දකුණ දෙකෙන් එකක් හොඳට වැටහෙනවා නම් අනිතික වැටෙන්නේ නැති ගැන ඉතර හිත නරක කරන්නේ නැතර වැටහෙන එක තියෙන තියෙන වාරයක් පාසා මුණ මුණ ගැහෙන බව, පුලිච්ච වෙන බවට වග බලා ගන්න. වග බලාගෙන ඒක වැඩි කරන්න පුළුවන් නම් මට පියවර එක දිගට පහක් පුළුවන්, හයක් කරන්නේ කොහොමද? හය හත කරන්නේ කොහොමද? ඒ වගේම ඊයේත් එක බලනකොට ඒක වැඩි වෙනවද කියන එක විතරක් මෙලෙක් තන අල්ලගෙන ඕජාව තීරණ තන අල්ලගෙන පහසු තන අල්ලගෙන ගියොත් ඒක තමයි භාවනා උපක්‍රමය. එතකොට වම දකුණේ වම විතරක් වැටෙනවනේ දකුණ වැටෙන්නේ නැති එක ගැන එච්චරම කලබල වෙන්න එපා. වැටෙන වම හැම අවස්ථාවෙම වැටෙන විදිහට තේරුම් ගන්න. සක්මන පිළිබඳව එමයි කියන්නේ ප්‍රශ්න පරියන්ක ගැන කියනකොට ආයත් ප්‍රාශ්වාසය කියලා ලියනවා ප්‍රශ්වාසය කියලා හදාගන්න එක එච්චර අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. නමුත් අපි දානියොම කරන්න. ඒකෙදී ආනාපානෙ බැලුවොත් පේනවා මතුවෙන ආශ්වාසයේ ඉවර වෙන්න ඉස්සෙල්ලා හිතවිල්ලක් එනවා. හිතවිලි ගැන බලන්න මතුවෙන්න ඉස්සෙල්ලා එකක් නැති වෙලා යනවා. හිතවිලි වෛර කෙරුවොත් හිතවිලි එනවා වගේ පේන නිසා ඒවල බලන්න හිතවිලි එන එකම බලන්නකෝ. ඒ තමයි අන්තිම වෙනකොට කරලා තියෙන්නේ. එතකොට පේනවා එන හිතවිල්ල නෙවෙයි යන්නේ. නොබල හිටියොත් හිතවිලි නැහැ කියලා චෝදනා කරාට හිතවිලි ගැන සාදර වෙන්න මේ පණිවිඩ කාර්යයක් එන්නේ මොකද්ද කියන්න තියෙන කියලා කිසිම පණිවිඩයක් නැහැ. ඉතින් එතකොට තේරෙවි ඒ හිතවිලි වෛර කරලා නැති කරන්න ගියොත් රණ්ඩුව, උරුට්ටුව, රණ්ඩු සරුවලේ. ආ දැන් හිතවිලි නෙන්නේ. ප්‍රශ්න නෙවෙයි මම හිතන දේවල් නෙවෙයිනේ. හිතෙන දේවල් නේ. ඒ කිසිම හිතවිල්ලක වලිගේ නැහැ. ඔළුව දානවා විතරයි. ඒ නිසා ඒකට සාදර වෙන්න. සාදර වෙච්ච ගමන් ওই කියන කරදරේ එන්න බෑ. පළවෙනි දවසේ රිට්‍රීට් එක නම් එන්න ඉඩ තිබුණා. දෙක තුන යනකොට ආස්වාදේ පටන් ගන්න එක ඉවරනකම් ආස්වාදේ හිටින්නේ නැහැ වාගේ. ඔය එන හිතවිලිත් එක දාන්න ආවට දවසේ වැඩ කරලා නෙමෙයි යන්නේ. එයා වැඩ නම දාලා වරුවෙන් ගෙදර යනවා. ඉතින් ඒකට ඔය දෙමළ වතු වල මේ පෙරට්ටුව තියෙන වෙලාවේ පහුවෙලා එන මිනිස්සුන්ට කංගාණ කියනවා ඉන්නේ කි අර පෙර කියලා. මොකටද දවස් භාගයට පඩිය ගන්න කියලා. ඒකේ මිනිස්සුන්ට කුණු අරපෙන් බැන්නට වැඩිය කේන්ති යනවා. උඩ කරන නිග්‍රහයක් අර peer. මේ වත්තේ යනකොට දෙමළ මනසකට ඉන්නේ කී අර peer කියන බෑන ගහනවා කූඩෙන් ඕගොල්ලන්ට. හිතවිලි වලටත් කියන්නේ අර peer. උඹ ফুল ටයිම් වැඩ කරලා නැහැ. උඹ ඇවිල්ලා ඔළුව දාලා විතරයි දෙන්නේ යනකොට උඹ දෙවි. ආනාපානෙ දිහා බලන්න ආනාපානෙ තොලුව දාන විතරයි යනකොට වෙන කෙනෙක්. ඒ තරම් අනිත්‍ය. ඉතින් අපිට මේක අපි මේක ප්‍රශ්නයක් කරගන්න. අපි මේක ලොකු චෝදනා පත්‍රයක් කරගන්න. එන හිතවිල්ල යනකම් ඉන්නේ නැහැ. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා. උපදීමක් පැනෙනවා මේ හිතවිල්ලේ. ඊට පස්සේ වැයවීමක් දන්නේම නැතුව සිද්ධ වෙනවා. තිතියක් කියලා තිබ්බට තිතියක් නැහැ පෙරලීමක් තියෙනවා. කිසිම චිත්තක්ෂණයකත් ස්පාසු වෙන්නේ නැහැ. ඒක ආනාපාන වෙනකොට අනේ ඉවර වීම දකින්න හම්බුන්නේ නැහෙනි. මේ නැත්තම් අග දකින්න හම්බුනේ කියලා පශ්චාත්තාප වෙනවා. ආන ඒ දර්ශනයේම හිතවිල්ලට සාදර වෙලා බලනද ඒ හිතවිල්ල ඇවිල්ලා කියන්නේ අනිත්‍ය බව විතරයි. අනිවිදයක් නැහැ. ඒ දෙකම නැති වුණාට පස්සේ ඔන්න ඇගේ වේදනාව එන්න පටන් ගන්නවා. මරණා වගේ. ඒතකොට හිතනවා කීයක් කර දීලා හිතවිලි ටිකක් ගෙන්න ගන්න නැත්නම් ඇගේ වේදනාව මොනවත් නැහැ. මොනවා හරි නිකන් ওই විසු කිරින එකක් ඔලුවට දාගත්තා නම් ඔය ඇඟේ වේදනාවක් මොකුත් නැහැ. ඒ නිසා ඒකේ යකේ කතා හරියට තව එකට බාර තියලා. ඒ බාර දුන කොයි එකත් එකමයි අපිට අර කනපින්දම් ගහලා පුරුදු වෙලා හැම එකේම දොස් දකින්න මිසක් කොයි එකත් දොස්. වේන හිතවිලි දෝෂයක්, ආනපානේ දෝෂයක්, වේදනත් දෝෂයක්. ඒක තමයි බුද්ධ ඥානසේ සඳහන් කරලා තියෙන සිහියෙන් බැලුවොත් මුළු දවසම තියෙන දුකක. ඉතින් ඒක දැක්කට පස්සේ කියනවා නිස්සන්න වනේ ගියාට පස්සේ තමයි දුක තේරෙන්නේ. නිස්සන්න වනේ තමයි දුක තියෙන්නේ. යන්න නම් එපා මේ පැත්තේ. මොකද මෙතෙන්ට ආවට පස්සේ තමයි දුක තියෙන්නේ කියලා. ඒ ගෙදර ඉනකොට පිස්සු කියලා කියලා ඉන්නේ. වර්තමානයේ නෙවෙයි ඉන්නේ. එතකොට මොනවා කරනවද දන්නේ නැහැ. එතකොට රාත්තල් ගාන දන්නේ නැහැ. ටොං ගාන දන්නෙත් නැහැ. දැන් මෙතෙන් ආවට පස්සේ පේනවා අයියෝ ඉඳගෙන හිටියක් දුක හිටගෙන හිටියක් දුක නිස්සන්න වෙන්න යන්න එපා අයියෝ ජීවත් නම් දුකම තමයි කියන්නේ. ඒ නිසා මට නම් පේන්නේ මේ මේකේ උපදේශයක් අවශ්‍ය කරන ගතියක් හිත ආනාපානේ ඉවර වෙනකන් ඉන්න බැරි තරම් ඒක යට කරන හිතවිලි එනවා හිතවිල්ලකත් බලන්න කවදාකවත් එන හිතවිල්ල පණවිඩේ කියනකන් ඉන්න ඉස්සලා වෙනස් දෙයක් වාටපත් වෙනවා ඒක දැකපු දවසේ තේරෙයි අපි කොච්චර මේ අනිත්‍යයට බයද. මේ අනිත්‍ය කරදරයක් විදිහට සලකනවද? අනිත්‍ය කොච්චර කර්යාදුවක් විදිහට සලකනවද? ඉතින් ඒක නිසා එන්නේ එන අරමුණට බැන බැන ලියනවා. එකකවත් මූලමෙදාග බලලා බලන තරම් ස්පාසාවක් නැති බව මූල කර්මස්ථානයේ හෝ බාධක කර්මස්ථානයක ද්විතීයි අරමුණක දැන් දැක්කනම් තේරෙයි මේක මෙච්චර අනිත්‍ය වෙන්නට හදනකොට අපි කොච්චර පැකිලෙනවද සත්‍ය බාර ගන්න. අපි දන ආනපානිය ආපුවාම නිකන් චීස් කැල්ලක් තිබ්බා වගේ හිටින්න ඕනේ දැන් මේ මුල මේ මැද මේ අග බලනකන් යයිඳී කියලා පිස්සු ඒක තියන්න ඉස්සලා යනවා. ඊට පස්සේ ඒක හිටිවිලට කරදර කරනවා. ඊට පස්සේ ඒක පොඩ්ඩක් නැසක බලන්න මේකේ තියනවද කියලා ඒකෙත් නැහැ. වේදනාව පොඩ්ඩක් අල්ලලා බලන්න අල්ලන්න වේදනාව කියන එක අල්ලන්නවත් ඊට වෙලා දෙනවද කියලා ඊට ඉස්සලා ඒ කියනවා. ඒක නිසා මේක තමයි ස්වභාවය මේක තමයි අනිත්‍ය මේක ඉතින් බුදුහාමුදුර කරන දෙයක් නෙවෙයි බුදුහාමුදුර දැකපේක විතරයි කියන්නේ මේක පිළිගන්න කොච්චර අමාරුද කියලා බලන්න. නිසා හිතවිලිත් වෙනස් වෙනවා ආනපානෙත් වෙනස් වෙනවා මේවට අරක හොඳයි මේක හොඳයි කියන්නේ නැතුව මතුවෙන දේ දිහා බලලා ওই තාලෙටම ලියනද පරියංක පරිය මේ වාර්තාවේ අන්තිම වෙනකොට 아무තු සෙල්ලක්කාරකමකින් හිතවිලි දිහා සාදර වෙන්න උත්සාහ කරලා තියෙනවා. එතකොට හිතවිලිත් නෑ ආනපානෙත් නෑ වේදනায়නෝ. ඉතින් ඒකත් නැතුනට පස්සේ කය රෙදි දියරෙද්ද මෙරි කරනවා වගේ අඹරන්න පටන් ගන්නවා. මේ කිසිම දෙයක් නතර වෙන්නේ නෑ. ඒ නිසා මේක හොඳ භාවනාවේ අනිත්‍ය දකින්න අවස්ථාවක් මේක තවදුරටත් අත නෑර දිගට බලන්න ලැබේවා කියලා කරගෙන යන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මූලික කර්මස්ථානයේ ආනාපාන සති භාවනාව. හුස්ම රැල්ලට සිත් යොමු කරමින් සිටියෙමි. ඇතුල් වන හුස්ම රැල්ල බරටත් සීතලටත් දැනුනි. පිටවන හුස්ම රැල්ල උණුසුම්වත් සැහැල්ලුවටත් දැනුනි. ටික වේලාවකදී ආශ්වාස හුස්ම රැල්ල රැලි රැලිමින් ඇතුල් වෙනවත් පිටවන හුස්ම රැල්ල ගැස්සෙමින් නැවතෙමින් පිටවන බවක් දැනේ. සිත සිත වෙනත් සිත වෙනත් අරමුණු වලට යෑම මුල් පරියංක භාවනාවලදී තිබුණ නමුත් ඊයේ රාත්‍රී භාවනාවේදී එසේ නොවිය. හුස්ම රැල්ල ඇතුල්වන පිටවන බව මෙසේ තේරෙයි. තේරෙමින් සිටින විට ආශ්වාසය හා ප්‍රාශ්වාසය ඉතා සියුම්ව දැනුනි. පසුව දැනීම නැති විය. කය පිළිබඳ දැනුවත් බවක් නැති විය. නමුත් මට රූපයක් පෙනුනි. ඒ මගේම රූපයයි. මා භාවනා කරන්නට මම බලා සිටින ලෙස පෙනුනි. මෙය දර්ශන මාත්‍රයක් පමණි. රූපය පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙනවා. රූපයේ ස්වභාවය ඒ බව මට වැටහුණි. නැවත ආස්වාස ප්‍රාස්වාසයට යෙදෙමින් සිත යොදමින් පැවතුණි. ඒ සිත් යොමු කළෙමි. ඒ ගැන සිත් යොමු කළෙමි. ටික වේලාවකදී පෙර පරිදිම හුස්ම දැනීම නැතිවිය. කයේ දැනීමත් නැතිවිය. මම මහා ආගාධයකට වැටෙනවා මෙන් දැනුනි. සියල්ල නිශ්චල විය. බාහිර පරිසරයේ අරමුණු විය. ශබ්දද ඇසුනේ නැත. උපදේශක් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය නිසා මේ වගේ චක්‍ර කීපයක් අරගෙන අරින්න ඒ කියන්නේ හිතවිලි කරදර නැහැ කිව්වට පස්සේ හිතේ අදිෂ්ඨාන ශක්තියක් එනවා ඒ වෙලාවට ආනාපානේ පරිණාමයක් පෙන්නනවා කයේ සමුස්ත පරිණාමයක් පෙන්නනවා වේදනාවල පරිණාමයක් පෙන්නනවා වෙනස් වීමක් ඒ නිසා ඒක කොහොම දෙක තුනක් හතරක් පහක් යනකොට ඒකට අපි කියන්නේ ලෑස්තිලා යනවා කියලා ලෑස්තිලා ගියොත් <clears throat> තමන්න තේරෙන පටන් අරගනි මේකේ තියෙන චිත්ත නියාමයක් ඒ චිත්ත නියාම එක සැරයක් බල්ලා තේරුම් ගන්න බෑ නැවත නැවත පෙන්න දෙන්න හැබැයි දෙන්න වෙන්න දෙනවයි කියලා කියන්නේ ඒ වැඩේ භාවනා මධ්‍යස්ථානික භාවනා වැඩමුළුවක පටන් ගත්තා නම් ඒ වෙලාව එනකොට තිබුණු කාලසටහනෙම චර්යාවෙම පවත්න්න ඕනේ කාලසටහන කඩා ගන්න එපා. කියන්නේ චෙක් රණ්ඩු වාද විවාද කියලා ඔළුව නරක කරගන්න එපා, ලෙඩ කරගන්න එපා. මේකට හිමීට හිතට වැඩ සිද්ධි වෙන්න අරින්නේ. අනවශ්‍ය අවුල් පාස දාන්න නැතුව එතකොට Tamanට තේරෙන පටන් අරගනි. රැය ගිය පාරේ දවල් ගියා වාගේ ලොකු කලෙලියක් එන්න පටන් ගන්නවා. ඒ නිසා මේ දේම නැවත නැවත දීම සඳහා ඇතිවීම සඳහා කුමක් කළ යුතුද? ඒ දේ කරන්න කියන එක තමයි කියන්නේ. අතිපූජනීය ස්වාමින් වහන්සේ ඊයේ දින 3ට දේදී තිබුණු සමූහ පරියංක භාවනාවට හොඳින් භාවනා කිරීමේ අදිටනින් වාඩි වුනිමි. ටික වේලාවකින් මූලික කර්මස්ථානයේ වන පිම්බීම හැකිලිම සංසිදී ගොස් නිදා වැටෙන්නක් වෙන් දැනුනි. නින්දට ඇහැරෙමි සිතා සිටියත් යලි යලි සිදුුනේ නිදා වැටීමේ. පැයක් පමණ ගත වූ පසු සතිමත් බව තවදුරටත් ඇති නිසා නින්දට ඇහැරීමේ උත්සාහය තවදුරටත් ගතිමි. ටිකකින් නිදා වැටීම නතර වී ශරීරයේ හිමින් දෝලණය වන බවක් මින් පෙර පර්යන්කේ වූ වාසේ දැනෙන්නට පටන් ගත්තේය. සිත පිම්බීම හැකිලිම වෙත යොමු කළ විට පමණක් එය සියුම්ව දැනුනි. කය වෙත සිත යොමු කළ විට දෑත් නොදැනෙන බව දැනුනි. ඔබ වහන්සේ විසින් ධර්ම සාකච්ඡාවේදී දේශනා කළ පරිදි නොදැනෙන දෑත්වල දැනීමක් ඇද්දැයි බැලීමට තියුණු ලෙස සිත යොමු කළ විට ඊතා සියුම කටු අනුනවා වැනි තෙරපි තෙරපෙනවා වැනි හැඟීමක් ඇඟිලිවල දැනුනි. අවට ඇතිවෙන සියලු ශබ්දද මට ඇසේ. සිතුවිලිද නිදහසේ ඇතිවේ. නමුත් සතිය දිගටම පැවතුනේ. කාලසටහනේ ඊළඟ අංගය අංගය සක්මන් භාවනාව මතක් වී දැස් ඇරිය විට වේලාව 4:20 බව දුටු වෙමි. අද්දුරු ශාන්ත සුවේ තවදුරටත් බැඳී නැති නිසා බිඳී නැති නිසා නැවත පර්යංකේ සිටීමට දැස් පියාගතිමි. ශරීරයේ දෝලනයේ නැවත ඇතිවිය. නැවත දෑත් නොදැනී ගියේ. ටිකකින් මට දැනුනේ දෑත් ඇඹරී ගොස් ඇති ආකාරයයි. තියුණු සිතකින් බැලුවත් දෑත් ඇත්තටම ඇති ආකාරය දැනුනේ නැත. නමුත් විකෘතියක් ඇත්තටම සිදුවී නැති බව දනිමි. තවත් වේලාව ගතවන විට අත් දෙක ඊටා විශාල වී ඇඟ ඊටා කුඩා වී ඇතිසේ දැනුනි. වෙනදා පැමිණ කකුල් වේදනාවද නැත. තව දුරටත් මෙසේ සිටිනවාද මින් මිදෙනවාද යන පැනේ මට මතුවිය. ඔබ වහන්සේ ධර්මදේශනාවට වඩින විත්තාක් පර්යංකේ සිටීමට සිතාගතිමි. සීනුව පහට නාදවන විට මම සෙමෙන් පර්යංකෙන් මිදුනේමි. මෙවැනි ශාන්ත භාවයකට පත් වූහොත් කොපමණ වේලාවක් පර්යංකේ සිටීම යෝග්‍ය වේද? ඇස්සර බැලූ පසුද සතිය නොබුදුනේ සක්මන් භාවනා පුහුණුවේ ප්‍රතිඵලයක් ලෙසද කාරුණිකව පහදා දුන මැනවි. තෙරුවන් සරණයි. මේ වෙලාවේ හරියට සතිය පట్టල වෙලා තියෙනවනම් නැගිට්ටයි කියලා මොනවක්වත් වෙන්නේ නැහැ. ඉරියව් වෙනස් කියලා මොනවක්වත් වෙන්නේ නැහැ. නමුත් අර පරියංකේ තමයි ඒකේ වැඩිම රසාස්වාදයේ තියෙන්නේ. සිලිලාරේ තියෙන නිසා සමාධියට බරයිනේ. ඒ නිසා ඒක බුද්ධ විඳට ඇති ප්‍රශ්නයක් නෑ. නමුත් අර ගෙවල් දොරවල් වල වැඩ කරනකොට නම් ලොකු සාංචින්න කාලේ කියලා තිබුණා. පැයක භාවනාවට පරියන්කයට ගියා නම් පැය විනාඩි 5කට 10කට වැඩි ඉන්න එපා. මොකද ඕකටම ආකර්ෂණය වෙන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට ඒක ඇබ්බැහියට යන්න ඉඩ තියෙනවා. මේ වගේ භාවනා මධ්‍යස්ථානයක ඉන්නකොට ඊට වැඩි අපිට ටිකක් පරිශන කළ බලන්න පුළුවන්. නමුත් වැදගත්ම දේ තමයි ඉරියව්ව නෙවෙයි. ඒ වෙලාවේදී ඇතිවෙච්ච මේ අඛණ්ඩ සතිය, සුපතිත්‍ිත සතිය, වේපුල්ල සතිය ආවට පස්සේ එන විශ්වාසය, එන අදිෂ්ඨානය, එන චිත්ත ශක්තිය මගේ එකක් නෙවෙයි. ආවට පස්සේ කරන්න තියෙන්නේ ඒ ඉරියව් වෙනස් කරන්න ඕන වෙනස් කරලා බලන්න මොනවක්වත් වෙන්නේ නැහැ. ඒක නිසා ඒ වගේ වෙලාවට කොච්චර ඉඳගෙන ඉන්න ඕනද කියන එකෙන් අදහස් කරන්නේ මේ සමාධියට තියෙන ආතාව මිසක්ක සතිය පැත්තෙන් ප්‍රශ්න අහුවා නම් කියන්න තියෙන්නේ මෙවැනි සතියක් ආවට පස්සේ පරිේශන කරලා බලන්න ඉරියව් මාරු කරත් වෙන මොනවා කරත් ඒ සතිය සතිය විසින් අරස ගන්නවා ඊට පස්සේ බලන්නේ සතිය ගෙවෙන හැටි අති වැය වීම සතිය ක්ෂය වීම සතිය නිරෝධය එතකොට පේන්න පටන් අර ගන්නවා මෙච්චර ලස්සන තිබුණ සතිය අවුව තියෙන හොඳට තියෙන තැනක ඊටපන්දමක් තිබ්බා වගේ දීවිවි දීවිවි යන්න පටන් ගන්නවා ඒකත් හොඳට බලා ගන්න කනගාටුකින් තොරව බලන්න ඉතින් ඒ නිසා මේ වගේ දෙයක් ආවට පස්සේ ඉතින් ආය නැති වෙනවා ඒක අහන්න දෙයක් නෑ නැවත ඒක උපයා ගැනීම සඳහා හරිගිය වෙලාවේ කරපු පිළියම් ටික හරි ගිය වෙලාවේදී සරණ කරනද අනුග්‍රහ ටික මතක් කරලා නැවතත් ලබා දීම තමයි යටහත් පහත්ව කරන්න ඕනේ. පුළුවන් තරම් ඒක ඕන වෙලාවට ගණ්ඩ ඕන වෙලාවට අතාරින්න කියන தත්ත්වයට එනකන් මේක පුහුණු කරන්න. හැබැයි මේ සමාධියට බරව ප්‍රශ්නේ සලකනවට වැඩිය සතියට බරව සාකච්ඡා කරොත් පශ්චාත්තාප අඩු වෙන බව නම් කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ සවස ධර්ම දේශනාවට සවන් දුන් පසු ඇති වූ විශාල සතුටක්ද සහිතවයි. සක්මන් භාවනාවට පිවිසුනේ. ආයාසයෙන් තොරව පියවි සිහියෙන් යන්නේ නැහැටි සියලු චලනයන් අත්විඳීම ඉතා ඉක්මනින් පර්යංකයට යා යුතු බව දැනුණු හේයින් සක්මන නවතා ඒ තැම්පත් මනසින්ම භාවනාවට වාඩි වෙමි. ආස්වාස ප්‍රාස්වාසයේ ඒ වහාම දැනෙමින් සිතට සතුටක් දැනෙන්නට විය. ඒ සමගම සුදු පුළුන් ගොඩක් අවකාශයේ නලියමින් පැවතිනි. එදෙස මද වේලාවක් බලමින් සිටින විට හුස්ම ගැනීම හෝ හෙලීම පිළිබඳ මට නිනව්වක් නොවිය. මදකින් එකී දර්ශනයේ මැකී ගියා. මගේ සිත අතීත හෝ අනාගත කිසිම සිතුවිල්ලක් නොඇතිව විනාඩි 45කට වැඩි වේලාවක් සංසුන්ව සිටියෙමි. බෙල්ල සහ හිස ගැස්සෙන අවට ශබ්ද ශරීරයේ නලියන කොටස් සහ යාන්තමට දැනෙන හුස්ම හෙලීම දැන ගැනීම නිසා මා වර්තමානයේ රැඳී සිටින බව තේරුම් ගත්තා. කිසිම බාහිර හෝ අභ්‍යන්තර බලපෑමකට මා නතු වූයේද නැති බව මට විශ්වාසයි. ඔබ වහන්සේ දේශනා කළ පරිදි මා පසක් කරගත්තා ආනාපානේ හුරු පසුහා සතියෙන් කටයුතු කිරීමෙන් ඒ සිතේ සංසුන් බව නිතැතිම්ම එළබෙන බව. සිතුවිලි හා කෙලෙස් වලින් මිදී ඇති මේ අවස්ථාවන් සම්බන්ධව අඩුපාඩු හෝ වැරදියක් නම් අනුකම්පාවෙන් පෙන්වා දෙන සේක්වා. බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ ඔය විවේකී අපි ළඟ හැම වෙලාවෙම තියෙනවා. අපි සමාදම් වෙන්නේ අකුසලේ නිසා වැරදි පැත්තටම තමයි යන්නේ. ඒ නැත්නම් හැම හුස්මක් ඉවරෙන තැන ওই විවේකයට ගිහිල්ලා තමයි ආශාසි ඉවරලා ප්‍රසවාසයට යන්නේ. ප්‍රසවාසී වෙලා ආසචරණත් උත්තර තියෙනවා. නමුත් අපිට ආස්වාද ප්‍රසවාසී ගුරුසු තැනවත් අල්ලා ගන්න බැරි නම් ඒ හැම ආස්වාසයක් පාසම එන ඒ හිස්තන දැක ගන්න බැරි වෙනවා. ඔක දැක්කට පස්සේ තේරෙනවා මේ හිස්තන අපේ මේ උපත්ති උරුමයක්. අපිට කතා කරලා තියෙන්නේ හිත යොදලා තියෙන්නේ අවිස්සන දේවල් ගැන විතරයි. කුප්පණ දේවල් ගැන විතරයි. රුප්පණ දේවල් ගැන විතරයි. ඒක නිසා අපේ හිත අර විවේකේ දන්නේ නැහැ. ඒ නිසා බුදුචානන්තු කියනවා මේ කැළඹෙන දේවල් වලට සාපේක්ෂව විවේකේ දැක ගන්න කියලා. හිමීට ඔක්කොම නතර කරලා රූප බැල්ලි සද්ද ඇහිලි ඔක්කොම නතර කරලා ගියාම මොනවද තේරෙනවා. ඊතර පේන්නේ භාවනාවෙන් හම්බෙච්ච එක. ලෝක භාවනාවෙන් හම්බෙන එකක් නෙවෙයි. ඔක කොයි වෙලාවෙත් තියෙනවා. ඒ නිසා මොනවාරි කරදරයක් නැති වෙලාවක එහෙම වාඩිලා බලන්න එදා ඒ විඳපු ඒ විවේකේ දැන් නැද්ද කියලා ඕන වෙලාවක තියෙනවා. ඉතින් අර පුරුද්දට අකුසල් සමාදානයට පුරුදු වෙලා වේදනාවල් ගැන සුදාවල් ගැන කැක්කුම් පිපුරුම් ගැන කතා කරලා අර මේ නිස්සද්දව ඉන්න විවේකයට අතවන්න හැටි අපි දන්නේ අනුග්‍රහ කරන හැටි දන්නේ හැබැයි විවේකයේ බලහිනවා කවදා මේ මෝඩයා මේ මෝඩි මට අතවනයිද කියලා අතවන හරියක් අතවනන්නේ වැරදිච්චටයි පෙරදිච්චටයි ඒ ඒ ඒ ඒ මෝඩකම තරපු ගමන් මෙන්න විවේකේනවා සිනාපපා මොක්ලුපපා කොමලපපා ඔන්න එන්න පටන් ගන්නවා ඒ භාවනාවේ දක්ෂකම නෙවෙයි. අර නරක දේ නොකර සිටීමේ හැකියාව. ඒ ශිල්පෙන්ම කරන්න ඕනේ. ඒ නිසා මේ බුදුහාමුදුරු දීපයක් කරක්වත් කවුරුවත් දීපයක් නෙවෙයි. අපිට උප්පත්තියම හම්බෙච්ච මේ හුදකලාව කියන එක, විවේකයේ කියන එක, විස්රාමයේ කියන එක නැති කරන දේ තමයි සබහාශීලී වීම. ඒක බරපතල වැඩ ඇති සිර දඬුවම. ඉතින් ඒකට කැමැති නම් ඉතින් මොකද කරන්නේ? කට්ටියත් එක්ක ඇලි ගලි වාසේ නම් කැමැති අපාය ගියට ගියාට කියලා ඕගොල්ලන්ට අලුත් දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඕකම තමයි. ඕක තමයි අපාය කියන්නේ. කරුණාකල පැත්තකට වෙන්න. එහෙම නැත්නම් ඔය අපි කඹුරණ මිනිසුන් කියන්නේ මම උඹට පැය 24ක් කඹුරණ එක පැයක් මට කතා කරන්න තුයි හිටපන්. ඒකටවත් කැමති නැහැ. ඔන්න මේ ළඟ ඉන්නේ නැත්තේ කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ අයියෝ නෑ දෑයෝ දැන් හැබැයි එකක් වාසියක් තියෙන ඕගොල්ලෝ නිසා ගෙදර කට්ටිය සන්තෝෂ වෙනවා ඇති අනේ අම්මේ මේ හොල්මන් ටික ගාල් වෙලා ඉන එක තැනක යන්තම් උකුණෝ බැස්සලා ගියා වගේ ඔළුවේ කරදරයක් නැතුව ඉන්නවා ඇති ඒ නිසා කරුණා කරලා කාටවත් අමතන්න එපා, බනවන්න එපා, කතා කරන්න එපා. ඒ බුදියනින බුදියන කොටියන්න බුදියන්න දෙන්න. එතකොට මෙහි ආපුවාමත් කලාතුරකින් දවසක අනුගේ ගන්ධබාන දූතන් දණ්ඩයි විනිශ්චය කරන්නයි අනම්මනම් පැත්තක දාන්න බලන්න ඔතෙන් තමයි යන්න තියෙන්නේ. ඉතින් අන්තිමට බලනකොට පේනවා ඒක පැය 24ක් පවත්ත තැයි. ඔය කවුරු ඇවිල්ලා අඳුර පැයවත් කෑ ගැහුවත් Taman දන්නවනම් විවේකී ගත කරන්න ඕන කියලා කුම්බෝව අංගානි සකේ කලාපේ සමාදාහම් බික්කු මනෝවිතක්කේ කියලා දිනවා ඉබ්බා කට්ට ඇතුලට ගත්තා වගේ. උඹේ මනෝවිතක්ක ඇවිස්සෙන්න දෙන්න එපා කියන්න එපා කාටවත්. කියපු ගමන් තව කෙනෙක් ඇවිස්සලා උඹම කාගෙන කට්ට ඇතුලට අනුගත්ත ඉබ්බෙක් වගේ. කරබනීටපන්. නැත්තම් හිවලා ඉන්න එළියට දාපු ගමන් කරනවා. ඒ නිසා ඉබ්බේ ඉබ්බෙක් වෙන්න උත්සාහ කරන්න කියලා තමයි කියන්නේ. ඉබ්බගේ හැටි ඇතුලේ ඕනනම් ඇතුලේ අඬු අඬු තියාගෙන පුළුවන් පුප්පන්න පුළුවන්. අඬු පුප්පන්න යන එක තමයි පෘථජ්ජනයයි කියන්නේ. ආර්යයන් වහන්සේ කරන්න දන්නේ එළියට දැම්මොත් මේක නඩු අවුල් කචල් ඇතුලේ තියාගෙන ඉන්න පුළුවන් තරම්. ඉබ්බම තමයි. ඔය කතා කරන්නේ අඬු අකුල ගත්ත වෙලාව. ඔකත් අපේ සහජ ආශයක්. ඒක නිසා ඒක නිතරම තියෙන එකක් කියලා වැටෙන තාක්කල් භාවනා කරන්න. මේක වගේ සැබෑ නිවහන කියලා තේරෙනකම් භාවනා කරන්න. මේක තමයිගේ ප්‍රകൃතිය කියන තාක්කල් පුළු පුළුවන් වෙලාවෙ කොට හුරු කරගන්න. ඒ හුරු කරගන්න කරන්න බෑ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුන හදන්න නැතුව කරන්න බෑ. ওই තියෙන ප්‍රභවයේ තියෙන බව පෙන්වනවා. ඔබට පින තියෙනවා. කතා කර කර වැඩේ කරන්න බෑ. ක්‍රියා කර කර වැඩේ කරන්න බෑ. මේ සමාජශීලී වෙලා වැඩේ කරන්න බෑ. ඒ නිසා ඒවත් හදාගෙන ඉස්සරහට යන්න හැම ඊට ගරු ස්වාමීන් වහන්ස මූල කර්මස්ථානයේ පරියංක භාවනාව මම පරියංකේ වාඩි වී පළමුව සිත කය වෙත යොමු කරගෙන සිටියෙමි පාද අතර තෙරපීමද පසුපස හා කුෂන් එක අතර තෙරපීමද දන හිස්වල ඇදී පවතිනාක් බඳු ගතියද නිරීක්ෂණය කළෙමි මෙසේ විනාඩි 15ක් පමණ සිත කය තැම්පත් වූ පසු මට ආස්වාසේ ප්‍රාස්වාසේ සඳහා සිත යොමු කළෙමි නමුත් ඒ සඳහා කීප විටක් උත්සාහ කළද හුස්ම මට නොදැනුනි. මම නැවත කය දෙස සිත යොමු කරගෙන පැය භාගයක් පමණ සිටියෙමි. සිරුරට අධික වෙහෙසක්ද දැනුනි. ඔබ වහන්සේගේ අවවාදයේ මතක් කොට නැවතත් පර්යංක භාවනාව පටන් ගනිමි. මෙසේ විනාඩි 5ක් 6ක් සිත කය වෙත යොමු කරගෙන සිටින විට ආස්වාසේ ප්‍රාස්වාසයේ දැනෙන්න ගත්තේය. ආස්වාසේ නාසාග්‍රයේ වැඩි සිසිල් බවක් සමගින් ඇතුල් වෙන සැටිත් ඇතුළත පපු කොහරේ පිරී යන ගතියකුත් නැවත ප්‍රාශ්වාසයේ උණුසුම් වී වායු කදම්බයක් ලෙස වම්නාස් පුඩුවේ කුහරෙන් වම්නාස් කුහරෙන් පිටවන සැටිත් ප්‍රකට විය. මෙසේ ආශ්වාස ප්‍රාශ්වාස වාර 10 12ක් පමණ කරන විට නලල නලල පටියකින් බැඳ ඇත්තක් වෙන් දැනි සියුම් සමාධි ගතියක් දැනෙන්නට විය. ඒ සමගම ඊට ප්‍රබල ආලෝකයක් දසතම පැතිරුණාක් වෙන් දැනුනි. මම ඒ දෙසද හොඳින් සිහියෙන් බලා සිටියෙමි. මොහොතකින් ඒ නැති වී මාගේ උරහිස ගෙල සහ කමුල් ආශ්‍රිත ප්‍රදේශයේ බුබුලු දමමින් පොපින ස්වභාවයක් නිරීක්ෂණය කරමි. මෙය බුරබුරා නැගෙන වැඩෙන ස්වභාවයකි. නමුත් කිසිම ආකාරයක වේදනාවක් හෝ සුවදායක හැඟීමක් නො දැනීමක් පමණක් විය. එයද විනාඩි එකක් පමණ තිබී නැති විය. මෙය මෙම අවස්ථාවද පසුව කීප විටක්ම පරයක්ක භාවනාවේදී අත්දැකෙමි. ඔබ වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය ඉස්සල්ලා ලියුමයි මේකේ බොහොම සමාන්තර ගතියක් තියෙන්නේ. යම් වෙලාවක කයට හිත ආවා. කයි සති පිටියානම් ඉතින් Tamanට ඊතන මෙතන නලියන ගති, ගොජ දාන ගති, උණුසුම් සිසිල් ගති පේනවා. නමුත් ඒකට සාදර වුණොත් මේ තියෙන සතිය පිහිට උබාට ලකුණක් මේක මේ සතියට කරන අරියාදුවක් නෙවෙයි කියලා ඒ ගොජ දකනලා දාමන ගති උණුසුම් සිසිල් ගති ගොරෝසු ගති සංසිඳන එක විතරමයි වෙන්නේ මේක භාවනා වැරදිලාද? ඇයි මේ කයින් වේදනාව එන්නේ? ඇයි මට ආනාපානෙ පේන්නේ නැති කියලා නඩු කතා කරන්න ගිය ගමන් චෝදනා කරන්න ගියාම මේක යුද්ධයක් වගේ පටලැවෙනවා. ඉතින් ඒ නිසා ශිල්පී දන්නේ එකන මේ හැත වෙන බත් වැලියක් ගින්දර අදිනවා වගේ එහෙම හැතපෙන්න හරි. දන්නේ නැති එකන ගින්දර දාලා බත් කැඳ කරගන්න. වණ කරගන්න. ඉතින් ඒ නිසා ශිල්පී ඉගෙන ගන්න යමක් නොකර සිටීමෙන් තමයි භාවනා සිද්ධ වෙන්නේ. ඒ නිසා ආනපන හොයන්න ගියත් භාවනා විශ්සෙනවා. එහෙම නැත්නම් මේ කයේ නලියනවා තියා තියා බලේ හදන්න ගිය ගමන් අරක දෙගුණ දෙගුණ වෙනවා. ඒ කයේ ඥාණයට කියන්න බොඩි නොලෙජ් එකට දැන් උඹ රත් වෙනවනේ. එහෙනම් බලන්න හිටපන්. එතකොට රත් වීම අඩු වෙනවා. අඩු වේවා කියලා මං කියනව නෙවෙයි. අඩු වෙන එක වෙනවා. මේ හිත තමයි මේකට ඉන්ධන සපයන්නේ. හිත තමයි මේකට දර දෙන්නේ. ඒ දරවලට තමයි කරදර කියන්නේ. ඉතින් මේ දරදර කරපුවා වැඩි වෙන නිසා කරව නිකන් බලාගෙන ඉන්න පුරුදු වෙනවා. ඒක තමයි විපස්සනා කරනවා කියන්නේ. උඟ දෙනෙක් හිතනවා නෑ නෑ මේකේ මැරතන් එක වගේ දුවන්න ඇති. එහෙම නැත්නම් විශේෂ සමීකරණයක් ඇති. මේ මේ උපකරණ ඇති කියලා මොකක්වත්ම නෑ. මොකක්වත්ම නෑ. ඒ ඔක්කොම ඕන වෙන්නේ හිත කරබන වෙලාවට විතරයි. තේරුණා නම් කායට හිත ආවා. ඒක සැපක් දැනෙන්නේ නෑ. මේ සයි කයි තියෙන තියෙන දුක. මේ දුක දැනීම භාවනා ප්‍රතිපලයක් කියලා දැනගත්ත ගමන් ඒක නෑ හේ මේක ආඩ මේ මේ සන්තෝෂයට කාරණාවක් කරගන්න. ප්‍රසාදයට කාරණාවක් කරගන්නවා. එතකොට ඒක කරදරයක් නෙවෙයි පොපියන ගතියක් තියෙන්නේ. ඔකට ගොජේ කියලා කියනවා. සරුවචනාංශේ සම්තතිය කියලා කියනවා. උඩනම් භවයේ කියලා කියන්න පුළුවන්. මේක දේශ බලාන ඉන්නකොට එක වාසියක් තියෙනවා. කිසිම අකුසලයක් නැහැ. මේ මේ මේ භවයේ මේ ගොජේ පෙරකට අකුසල නිසා ඇතිවිච්ච දේ. හැබැයි මේක දිහා බලාන දඟලන්නේ නැති නිසා අලුතෙන් කර්ම රැස් වෙන්නේ නැහැ. ඒක නිසා ඒ යෝගාවචරය චිත්තක්ෂණ උපේනවා ඒ වෙලාවට. මේකට කරදර වෙන්න කියලා ආය කර්ම රැස් කරන්නේ නැහැ. ඒ නිසා ඒකට දොර ඇරලා තියෙනවා. ඒ දොර ඇරන දෙයට අනුග්‍රහ කරන්න අනුග්‍රහ කරලා නිදා ගන්න කොට යන නිදා ගන්න ඇරලා එහෙම දැක්කට මොකද යම් යම් දේවල් නොදැක්කා වාගේ ඇහුණට මොකද යම් යම් දේවල් නැහැ වුණා වාගේ මේ ඇඟම දෙකට කවු පණුවෙක් වගේ නටිය නලියවුවට යමක් කරගන්න බැරි කෙනෙක් වාගේ අතපය හොල්ල ගන්න බැරි කෙනෙක් වගේ එහෙම සංසිඳෙන්න අරින්න සංසිඳෙන්න මේ වගේ අත්දැකීම් දෙක තුනක් ලැබලා තියෙනවා. නැත්තම් කාටවත් හිතෙන්නේ නැහැ මේ භාවනා මාර්ගයක් කියලා. ඒ නිසා ලැබිච්ච කෙනාට මම මේ කතා කරන්නේ. ඒකට අනුග්‍රහ කරලා බුදියාගෙන ඉන්නකොට යන්න බුදියන් ගන්න එකයි කරන්න දෙන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනාවේදී ආස්වාස ප්‍රාස්වාසයේ නිරීක්ෂණය කෙලිමි. ප්‍රාශ්වාසයට වඩා ආශ්වාසයේ දිග බව දැනුනි. නාස්පුඩු දෙකෙන්ම ආශ්වාස වුණත් දකුණු නාස්පුඩුවෙන් ප්‍රාශ්වාසය වඩා සිදුවිය. විනාඩි 15ක් පමණ යාමේදී මුහුණ බෙල්ල සහ පාදයක පාදයක විඳිනවා විඳිනවා වැනි දැනීමක් ඇති විය. විඳිනවා විඳිනවා වැනි දැනීමක් ඇති විය. ඒ දැනීමක් ලෙස මෙනෙහි කෙලිමි. ඒ නැති විය. ටික වේලාවකින් හුස්ම ඊතා සියුම් විය. ගතට හා සිතට ඊතා සිසිලක් හා සුවයක් දැනෙන්නට විය. එම අරමුණේ විනාඩි 10ක් පමණ සිටි පසු එම අරමුණෙන් ගිලිහි අත් දෙක උරේසේ සිට පහළට ඊතා බර ලෙස දැනෙන්නට විය. ටික වේලාවකින් එය නැති විය. හුස්ම ඊතා සියුම් හා සුවදායකව පැවති අවස්ථාව සමාධිගත වීමයි සිටුවෙමි. සමාධිගත වීම ගැන ඊතරම් නොදන්නා නිසා ඒ හඳුන්නා ගන්නා අවස්ථා තවදුරටත් පහදා දෙන්නේ නම් මැනවි. කරුණාකර ආනාපානි සතිභාවයෙන් විදර්ශනා වඩන ආන්දමත් පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේ කමඨහන් මගින් සහ ධර්ම දේශනා මගින් අපට ලබා දෙන දැනුම මගින් ලබනා කුසලයේ ඔබ වහන්සේගේ සසර ගමන නිම කර ගැනීම පිණිසම උපකාර වේවායි පතමි. මේකෙදී නිකන් අනවශ්‍ය විදිහට මේ සමතේ වඩන හැටි අහණ්ඩායි විපස්සනා කරන හැටි අහණ්ඩායි යෑමෙන් තමයි ඔය සතියේ තියෙන සරල බව නැති කරලා අසහිංසකම නැති කරලා චේතෝ කියලා ඇති කරන්නේ. මුන්නම දෙයක්වත් බලාපොරොත්තු වෙන්න බෑ සතිය ඔක්කොම දන්නවා. අපිට තියෙන සතියට ඉඩ දෙන්න එයා දන්නව කරන්න ඇති. ආයේ මේක මේ උම්මලක ටිකක් දාන්න ඕන, ලුණු ටිකක් දාන්න ඕන, දුරු දාන්න ඕනේ. සමතේ අයින් කරන්න නැත්නම් සමතේ දාන්න ඕනේ, විපස්සනා අයින් කරන්න. මේව තමයි චේතෝ කියලා කියන්නේ. මේ හැදෙන භාවනාවට යන්න දෙන්නේ නැතුව ඉතින් අරයට මට කරන්න හදනවා. ඉතින් සා කියනවා පඬිතියෝ සමාජයට මෙහෙ කරති, අතිපඬිතියෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියලා. ඉතින් එහෙ මෙහෙ කරන්න එපා. ඒකට මට පිනුත් දෙනවා අනේ ස්වාංශ නිවන් දකීවා කියලා. පව් අප්පා. එනිසා මුල් ටිකට ස්තුති කරනවා ස්තුති කියන හොඳයි කියනවා පස්සේ ටිකට කියනවා මෝඩ වෙන්න එපා පැහිය වෙන්න එපා අයියා වෙන්න එපා ගරු වෙන්න හදන්න එපා මුදුන වෙන්න හදන්න එපා අක්කා වෙන්න හදන්න නැතුව ඔය සතියේට වැඩේ බාර දීලා යන්න අරින්න. ඉතින් නිකන් ඉන්න බැරි කුයි කුයි ගානේ විතර ගතිය විතරක් බලන්න කිචි කැවෙන ගතිය ඕන්න කොටයි කෙලස් කියන්නේ. ආන්නයකටත් අනුග්‍රහ නොකර යෝයේ විදිහටම යන්න දුන්නොත් මොනවාක්වත් වෙන දෙයක් නැහැ දිනුව විතරමයි වෙන්නේ තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාව. පරයන්කයට වාඩි වී මම දැන් මෙහෙම එතනයි සිතා කය පිරමඩාකාරයට සිටින්සේ කයේ පසුපස හා පාද පොළවට තදවනසේ සකස් වූෙමි. තෙරුවන්ට ජීවිතේ පූජා කොට ඇතුළු වන හුස්මට හා පිටවන හුස්ම රැල්ල වෙත සිත යොමු කළෙමි. ඇතුළු වන හුස්ම රැල්ල බරගතියෙන්ද අත්තුටුවෙමි. තවත් සමහර වේලාවකදී පිටවන හුස්ම රැල්ල සැහැල්ලු හා කරකැවීමෙන් පිටවන බව අත්දුටිමි. ඇතුළු වන හුස්ම ඉලිප්සාකාර හැඩයට ඇතුළු වන බවත් ඒ හුස්ම මුළු කය පුරා පැතිරෙන බවද වැටහිමි. මෙසේ මේ ගති ලක්ෂණ මුලදී අත්විඳ ආස්වාසය හා ප්‍රාස්වාසය අතර ඇති හිඩස දෙස බලා සිටියෙමි. එහිදී ආස්වාසය හා ප්‍රාස්වාසය අතර හිඩස වැඩි බවත් ප්‍රාශ්වාසය හා ආශ්වාසය අතර හිඩස අඩු බවත් සතියට වැටහුණි. මේ ආශ්වාස ප්‍රාශ්වාස අතර හිඩස වැඩි වී ආශ්වාස ප්‍රාශ්වාස නොදෙනී ගියේය. ඒ හිඩස දෙස සතියෙන් බලා සිටින විට කයේ සැහැල්ලු බව මතුවිය. මේ தત્ත්වයේ භාවනා වැඩමුළු කීපයකදීම අත්විඳෙමි. මේ වැඩමුළුවේදී මේ தત્ත්වය වඩා තීව්‍ර විය. එනම් පර්යංකේ වාඩි වී පට්ටල් වූ විගසම පළමු දෙවන හුස්ම රැල්ලේදීම හුස්ම නොදැනී විනාඩි පහක් යන විට පොළවට තද වී තිබූ කය දැන් ඒ තද බව නැත. කය ඊට සැහැල්ලුය. මනස සැහැල්ලුය. සිතුවිලි ඇති නැති මට පිටින්ද ශබ්ද කටහඬවල් සතුන්ගේ නාද ඇසුණා. නෑසුණා වාගේ. සතිය ඊටමත් බලවත්ය. නාසිකාග්‍රේ සිත තියුණද හුස්ම ඇතුළු වීමත් පිටවීමත් නැත. කය උස් පහත් වේ. මේ தත්ත්වයේ මුළු පරයන්කේ පුරාවටපත් වින්දෙමි. පැයකට පසු ඇස් ඇරෙනවත් සමග කය තිබුණු පරිදි බරට දැනේ. දකුණු අත වම් අතින් ගිලිහි ගොස්ය. බෙල්ල පහත් වී තිබුණේ. මට නිින්ද නම් ගියේ නැත. ඔබ වහන්සේ ඊයේ පැවසු පරිදි ආනාපාන සතියේ ඇති වී නැතිවීම ඉදිරියට යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිවන් සුර බොහෝ දුර නොවේවා. මේක එක දවසක කොහමද අල්ලගත්තට පස්සේ පළවෙනි දවසේ අල්ලගන්න විනාඩි 35 40ක් යනවා. ඊට පස්සේ විනාඩි 20න් 15න් තුනෙන් හතරෙන් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ එක හුස්මක් දිහා බලලා ඒ හුස්ම ගෙවෙන හැටි බලනකොට අනිසා රත් වෙච්ච බීකේ බටර් කැල්ලක් කැපුවා වගේ කාගෙන යන බව තේරෙනවා. ඒ කියන්නේ අර හුරුවම තමයි ඒක එන්නේ. ඉතින් ඒක එහෙම වෙන උනාට පස්සේ තමයි අපිට කියන්න පුළුවන් භාවනා පටන් ගත්තයි කියලා. ඊට පස්සේ තමයි මේ ප්‍රතික්‍රියා නොකර වෙන දේ දිහා බලන්න පුළුවන් වෙන්නේ. අරමුණුත් වෙන්න පුළුවන් ආනාපානෙත් වෙන්න පුළුවන් හිතවිලිත් නැති වෙන්න පුළුවන් අරමුණ නැති වෙන්නත් පුළුවන් ඒක දිහා බලාගෙන ඉන්න ඇස් නැත්තෙක් කන් නැත්තෙක් මොනවාක්වත් කරගන්න බැරි කෙනෙක් වගේ ඊටාම අවදියෙන් පුදුමාකාර අප්‍රමාදයෙන් බලන් හිරියොත් පේනවා මේ කෙලෙස් නැති తත්වයේ කියන එක මේ ජීවිතේ ළඟා විය හැක්කක් කියලා ළඟා වුණාට පස්සේ ඒක දිගට පවත්තන්ට ඒකට අවදි වීමට තමයි අපිට වීර්ය අවශ්‍ය කරන්නේ ශ්‍රද්ධාව අවශ්‍ය කරන්නේ. ඒ වෙලාවේදී යමක් නොකර එහෙමම ඒක දිහා බලන්න හිටියොත් තේරෙනවා හිතේ මොකද්ද කුයි කුයි ගානේ ගතියක් තියෙන මොනවද කරන්න. මේක තව දියුණු කරන්නේ කොහොමද? මේක ඉවරනහම මොකද්ද ඉන්නේ? මේක වෙන කෙනෙකුට කියලා දෙන්නේ කොහොමද? අන්න ඕකට තමයි කෙලස් කියලා කියන්නේ. වස්යුම් කෙලස්. අනිවේ එනකොටම දැනගෙන මේ පෑදී දියට බොරදී එක් වෙන්න එපා. අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා කියලා ඔක නඩත්තු කරන්න තියෙන හැකියාව මොනම විශේෂකවත් උගන්වන්නේ මේ ලෞකික විෂයන් වල. එනිසා මේක උපයාගත්තට පස්සේ ඒක හේම අරසා කරන්න. අරසා කරන්න නම් ඒ වෙලාවට එන මේ ගොඩ පෙරක දෝරුකම් කෙලස් බවත් එහෙම නැත්නම් ෂට ගති බවත් මායාවී ගති බවත් වංචනික ගතිව දැනගෙන ඒවට අහුවෙන්නේ නැතුව මේ අනාකූලව ගලන මේ ප්‍රවාහය අනාකූලව ගලන්න අරින්න. පැහැදි වෙච්ච දිය බොර කරන්න යන්න එපා. ඉතින් ඒ සඳහා මොකද්ද කරන්න කියලා ලැබුවොත් කියන්න තියෙන්නේ මොනවත් නොකර ඉන්න එක තමයි. හැබැයි ලොකු අවධියක් ඕනේ. මේ උපයාගත්ත දේ මේ බුද්ධ විදින් ලොකු අවධියක් ඕනේ. අවධිය කියන්නේ ඇවිසිල්ල නෙවෙයි. නිශ්චල හුදකලා අවධියක් අවශ්‍යයි. ඒකත් වෙයි භාවනා කරනකොට ඉබේම එනවා. බණ අහලා තියෙන එක නට ඉක්මනට ගන්න පුළුවන්. ඒ කතාව ඇත්ත. නමුත් මේක නැවත නැවත කරනකොට ඒ ශිල්පයත් ඔය ඉක්මනට භාවනාවට යන බහිනා වගේ ඉක්මනට වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේකෙදී උත්හාන උපයාගත්ත දේ අරස කරගැනීමේ ශිල්පය තමයි මතක් කරලා දෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ මා අද දින පර්යංක භාවනාවේ යෙදුණෙමි. ආස්වාසේ ප්‍රාස්වාසේ වාර 6ක් ප්‍රාස්වාසේ ප්‍රාස්වාසේ ප්‍රාස්වාසේ නෙමෙයි ප්‍රාස්වාසේ වාර 6ක් තරම් විවර්ෂණය කෙලිමි. ඉන්පසු සිත පිට ගිය බව හැඟුණෙමි. නාසිකාග්‍රයෙන් ගන්නා හුස්ම රැල්ල අරගත් ගමන්ම පිටවන බවක් හැඟේ. පිම්බීමත් හැකිලීමත් දැනගත්තද විශේෂත්වයක් නොපෙනේ. මේ වැඩි දියුණු කර ගැනීම සඳහා උපදෙස් පාතුමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක වැඩි කර ගැනීම සඳහා කලින් කියපු ආර්ථත් එක බලනකොට දැනෙන ආස්වාසේ ප්‍රසවාසයේ ගති ලකුණු සටහන් ආකාර බලන එක තමයි ඊගාව පියවර. ඉතින් ඒක මේකේ ලිවිලා නැහැ. ආස්වාද ප්‍රසවාසයේ දැක්කයි කියලා තියෙනවා. නැත්නම් ඒකේ ප්‍රත්‍යක්ෂණය කරපැටි විඳපු ඇටි අත්විඳ පැටි ලියලා නැත්තම් කුරුම්බ කියලා කුරුම්බ කොම්බ ටිකක් කරන් තියෙනවා. එහෙනම් මේ ඩියුල් කියලා අහුල්ලා තියෙන අලියු ගිලපු ඩියුල් ගෙටි ටිකක්. ඕවා ඩියුල් නෙවෙයි. දියුල් නම් ඇතුලේ තියෙන්න ඕනේ. කෝ ඕජාව ගන්න. ඕජාව ගත්ත ගමන් ඉදිරියට යනවා. ඒ එතෙන්දී නම් හරියටම කියන්න බලන් ඒ දකින දකින ආස්වාද ප්‍රසවාස පිම්බීම කියන විස්තර කියන්න පටන් ගත්ත ගමන් කඩාන යනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආදුනිකෙක්මි. සක්මන් භාවනාවේදී විනාඩි 30ක් පමණ පාදක ඔසවනවා යවනවා තබනවා වශයෙන් මෙනෙහි කළෙමි. ලනුපැදුරේදී මුලින් එක සැරේම සක්මන් කරන්න කියලා පාදකම උස්සන් යන්න එපා. පාළි අමාරු කරන්නේ. එකක් උස්සලා ඊගාවෙක උස්සන්න නැත්නම් එක සැරේම පාදකම උස්සුවා තැබ්බා ගියපොත් එහෙම පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. ලනුපැදුරේදී මුලින් පහසුවක් දැනුණත් ටික වේලාවක් යාමේදී ඇඟිලි සහ විලුඹ කොටස රළුවට වදින බවත් මැද කොටස සියුම්ව වදින බවත් වටහා ගතිමි. වැලිමලුවේදීද ඊටත් වඩා ඉක්මනින් එසේ දැනුනි. ස්වභාවික වුවත් කෘතිම වුවත් දැනෙන දැනීම නිත්‍ය නොවන බවත් අවස්ථාව අනුව ඒ රළු සහ සියුම් වීම වෙනස් වන අයුරු වටහා ගතිමි. ඒ දෙකේදීම දනහිස් පිටපස සිට පාදයේ දක්වා තදගතිය වැඩි වී වෙනස් වන සුළු වේදනාවක්ද වටහා ගතිමි. ටික වේලාවකින් සිත විසිර ගොස් මානසිකාරයේ වෙනස් විය. මෙම කමඨහන් උපදේශ පතා ඔබ වහන්සේ වෙත කාරුණික ඉදිරිපත් කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක ලියලා තියෙනවා මේ ස්වභාවික වුණත් කෘත්‍රිම වුණත් ඇති වෙනදී නැති වෙනවා කියලා මේ රචනෙ ලියුපෙකන මේ કૃතිම කියන එකෙන් අදහස් කරේ මොකද්ද කියලා කිව්වොත් තොරතුරු රාශියක් එයි කියලා මට හිතෙනවා. කැමැතිද එහිස්තන පුරවන්න. මොකද්ද මෙතන કૃතිම කියන වචනේ පාවිච්චි කරේ මොකටද කියලා? අත උස්සන්න මේ කවුරු හරි කට උත්තර දෙන්න කැමති නම් එහෙම නැත්නම් මේ કૃතිම කියන වචනේ ටිකක් ඒ රචනෙට ගැලපෙන්නේ නැහැ. ඒකෙන් අදහස් කරන දේ වෙන්නේ නැතුව ඒ ප්‍රශ්නේ කියන්න බෑ අනිත් ප්‍රශ්නොත් නම් කියන්න පුළුවන්. නමුත් ඔය යන ක්‍රමෙම තමයි. නමුත් ඒ මේ භාවනා කරන හැටි වගේම කරන කරන පියවරේදී වැටහෙන දේ හැකිතාක් අහුලගත්ත තරමට හැකිතාක් රචනෙට එකතු කරපු තරමට ඒක හිතා ගන්න බැරි තරම් ගැම්මක් තියෙනවා. ඒ තාම දිනුවක් තියෙනවා මම දන්නවා සමස්තයක් වශයෙන්. මේ ලියුමේ නම් එච්චරමයි කියන්ත ඒ සමස්ත ජීවම පෙන්වන්නේ නැහැ. ඒ නිසා ඒ වැටහෙන දේෙම පුරවන්න රචනෙයි. එතකොට බුද්ධම දියුණුවක් තියෙනවා. අහගෙන ඉන්න කෙනාට ධෛර්යයක් තියෙනවා. ඒක මතක් කරලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ගරු ස්වාමින් වහන්සේ මා කරණුවේ ආනාපාන සති භාවනාවයි. අසුනේ වාඩි වී මම දැන් මෙතන සිටිනවායේ සිතමි. කයේ පසුපස කොටස කොට්ටේට තෙරපී ඇත. පාදයට පොළවට තද වී ඇත. දැන් මගේ සිත කයේ ඇති බව සතියෙන් දකිමි. ටික වේලාවකදී ආනාපානයේ වැටේ. දැන් මගේ සිත ආස්වාසකයේ. ආස්වාසයේ වැටුනේ උදරයේ පිම්බීමෙනි. ප්‍රාස්වාසයේ වැටුනේ උදරයේ හැකිලීමෙනි. ආස්වාසයේ හිස්තැනක සිට පටන්ගෙන අවසාන වනතෙක් බලා සිටිමි. ආස්වාසයේ ඉවර ඉවර වී ප්‍රාස්වාසයේ පටන් ගන්නා ප්‍රාස්වාසයේ දින ප්‍රාස්වාසයේ ප්‍රශ්වාසය පටන් ගන්නා හිස්තර ඊටාම කුඩා ප්‍රදේශයකට පෙනේ. ප්‍රශ්වාසයේද අවසානයේ හිස්තරක් කරා යන බව පෙනේ. ආශ්වාස වාතයේ හිස්තරට කුඩා කුඩාවට පෙනේ. මෙසේ ටික වේලාවකින් ආශ්වාසයේ සංසිඳියයි. සිතුවිලි ගලායි. මේවා මගේ නොවන බව වටහාගෙන ඒ දෙස බලා ඉඳිමි. සමහර වෙලාවට සිතුවිලි ඔස්සේ සිත බොහෝ දුර යයි. ඉබේම සිත ආනාපානයට පැමිණේ. මෙසේ මගේ ගෝචර බිම ලෙස මනාව වටහා ගනිමි. ටික වේලාවකදී ආනාපානයේ සංසිදී. වම් පාදයේ තද වේදනාවක් දැනේ. දකුණු පාදයේ දෙස සතියෙන් බලමි. දැන් දකුණු පාදයේ ඔබ වහන්සේ පවසන පරිදි නිවන් දැක ඇත. දැන් වේදනාව කෙරේ අමනාපයක් නැත. වේදනාව තුනී වී තුනී වී යන බව දැනේ. නැවත සිත ගෝචර බිමේය. ටික වේලාවකදී උදරයේ තෙරපන තරම් වේදනාවක් දැනේ. දැන් මම මුළු කයටම සිත යොදමි. උදරයේ හැර කයේ වේදනාවක් නැත. උදරයේ හැර කය නිවන් දැක ඇත. සතියෙන් බලමි. මේ වේදනාවටද අමනාප නොවි ක්‍රමයෙන් ඇති වී නැති වී යන සැටි බලමි. නැවත සිත ගෝචර වීමේය. එම වේදනාවන් මුලදී දැන් මාහට මනාපද අමනාපද නැත. මෙය මාගේ එක් අත්දැකීමකි. මෙම අත්දැකීම වෙනත් පර්යංකවලදී නොවිය. වහන්සේට තෙරුවන් සරණයි. මේ දක්ෂිනාන්තික කෙනෙක් ලියුමක් තියෙන්නේ වාමාන්තිකත් බලන්න ඔය වගේ. දක්ෂිනාන්තේ නිවන් දැක්ක වගේම කරදරෙච්ච වෙලාවේ වාමාන්තය බලනකොට වාමාන්තයත් නිවන් දකිනවා. ඉතින් ඒකට පේනවා අපි මේ පුංචි වේදනාව ලොකු කරන්න රචනයක් ලිව්වට ඒ වෙලාවේදී සැනසিলা තියෙන පැත්ත බලන්න ගත්තොත් අපි දවසේ වැඩි වෙලාවක් ඉන්නේ සැනසিলা. නමුත් මුළු දවසෙම වෙච්ච පුංචි වේදනාවක් වෙන අපි රචන ලියනවා. ලියුම් ලියනවා. SMS හරිනවා. අනුන්ගේ ඇවිසිච්ච දේවල් අහනවා. ඉතින් අපිට කවදාකවත් අර සංසුංගතිය දකින්න හම්බ වෙන්නේ නැහැ. නමුත් සංසුංගතිය නැතිකම නෙවෙයි තියෙන්නේ. ඕකට තමයි අවිද්‍යාව කියන්නේ. ඒ නිසා වේදනාවක් එනකොටම බලන්න ශරීරයේ හොඳ විදිහට අපිට සම්මිතිකව පිළිලා තියෙන්නේ. වේදනාවන පැත්ත වෙනකොට අනිත් පැත්ත පොඩ්ඩක් බලන්න. ඒ මේ වේදනාවට hina වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දුවනවා අපොයින්ට්මන්ට් එකක් ගන්න ස්පෙෂලිස්ට් හම්බ වෙන්න. මේ වේදනාව නැති කරන්න. වේදනාව දිහා අනිත් පැත්ත බලුවාම වෙනවා මේ මොන විකාරයක්ද මේක? වේදනාව තියෙන නිසා වේදනාව නැති පැත්තේ දක්ුණේ දක්වන්න නම් වේදනාව තියෙද්දිම සිහියෙන් ඉන්න ඕන. ඒකට හැම වේදනාවකම පෙන්නනවා ওই වේදනාව තියෙන තැන ඇර හැම ශරීරේ පුරාවටම තියෙන්නේ නිවන් දැකපු ගතියක්. අපි රූප බලන වෙලාවේදී කන නිවන් දැකලා තියෙන්නේ. නාසය නිවන් දැකලා තියෙන්නේ. දිව නිවන් දැකලා තියෙන්නේ. කය නිවන් දැකලා තියෙන්නේ. ඒ නිසා දකින්න රූපේ දකින්නකොටම කියනවා උඹේ පැත්ත නම් දැන් කෙලෙසිලා. රූපයෙන් එනවා කෙලෙස, ඇහෙන් එනවා කෙලෙස. නමුත් කන නාසය දිව උඹ යන්දන් නිවන් දැක්කුවා. කනෙන් අහන වෙලාවට ඇහ නිවන් දැකලා තියෙන්නේ. ඉතින් ඒ නිසා එකෙක් කෙලෙසිලා. ඒක දැනීමෙන් ඉතුරු පහ නිවන් දැකලා තියෙනවා කියලා දැනගන්න මනුස්සයර පේනවා. මනුස්ස ජීවිතේ මල්, විහිං, පල්. ජීවිතේ මල් විහෙන් බල අර පල් වෙච්ච ටික විතරමනේ ලියන්නේ. මේකට මිනිස්සයා කියලා කියනවා මන් දන්නේ මොකට කියනවද කියලා. මේ සතා. අර ටික දැක්කනම් දුර්ලභෝ manussත්ව ප්‍රතිලාභෝ. වේදනාවක් නැත්තේ නෑ. ඒක තියෙනවා හයෙන් එකක්. හය පහක්ම නිවන් දැකලා. ඒක කතා කරන මිනිස්සු දැකලවත් තියෙනවද මේ ලෝකේ ඉන්නවයි කියලා. ඒ එහෙම කියලා මිනිස්සු දන්නේ අර වේදනාව ගැන කතා කරන්නයි, ඒකට නස්සත්තර බලන්නයි, කේන්දර බලන්නයි, වෛද්‍ය විද්‍යාව කරන්නයි ඔක්කොම කට්ටියලා හැතුවා. බුදුරජාණන්තුගෙන යකෝ ඒක හරි ඒක දිහා බලලා ඒකට සාපේක්ෂව ඉතුරු පහම නිවන් දැකලා කියලා දැනගනින්කෝ. එතකොට සන්තෝෂේ පුළුවන්. එනිසා සුකෝ බුද්ධාණං උපාදෝ බුදු කෙනෙක් ලෝකේ ඉපදීම ලකූ සාන්තියක්. හැබැයි බුදු විදියට දකින්න ඕනේ. ඉතින් ඒ නිසා මේ විදිහට ඒ ඒ කොටස් නිවන් දක්කන්න. එතකොට පස්සේ ඔය කෑලි කෑලි එකතු කරලා ටික ඔක්කොම එකතු කරලා පුරුද්දලා නිවනකුත් හදන්න පුළුවන් ඒ යමාරිසේ කාර්යයක් හැදුවා වගේ. ඉස්සලා ස්පෙයා පාර්ට්ස් එකතු කරන්න පස්සේ අපි හදමු කාර්යයක්. කරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව ලනුපැදුරේද වැලිමලුවේද සක්මන් භාවනාව කළෙමි. ලනුපැදුරේ රළු ස්වභාවය දකිමින් එය දෙපයට ස්පර්ශවන අයුරු නිරීක්ෂණය කළෙමි. දෙපය තබන විට යටිපතුල් වලට ලනුපැදුරේ රළු බව ඊට හොඳින් අවබෝධ විය. එලෙසම වැලි මලුව තුලදීද পায় වැලිවල ගැටෙන බවිට එහි රළු බව සීන් ගතිය හා තෙත් බව දැනේ. මෙසේ සක්මන් කිරීමේදී සිත වෙනත් අරමුණු කරා ගියද ඒවා නිසාරත්වයක් ගෙන දෙන ගෙන යන බව භාවනාවේ වැදගත්කමත් සිහි කර යලි සිත අරමුණු කරා යොමු කරගන්නේ. පර්යංක භාවනාවයි ශරීරයේ පොළවට ස්පර්ශවන පසුපස පෙදෙස් දෙපා ගැන අවබෝධයෙන් අර්ධ පරියන්කෙන් තැම්පත් වුනේමි. ආස්වාස ප්‍රස්වාස කෙරෙහි සිත යොමු කර හැකි තාක් දුරට සිත එම අරමුණ තුල රඳවා ගතිමි. මෙහිදී ආස්වාස ප්‍රස්වාස වල පැහැදිලි වෙනසක් අත් නොවිදී අතර හිතින් සුලං සිහින් සුලන් රැල්ලක් දෝ දෙතොලට ඉහිලින් දැනිනි. එමෙන්ම සක්මන් භාවනට වඩා ඉක්මනින් සිත අරමුණින් මිදුනි. යලි යලි සිත අරමුණ කරා ගෙනෙමින් දිගටම භාවනා කළෙමි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා. ඊතා ඉක්මනින් භවයක නිවන් දකිත්වා. ඒ වගේ අර භාවනා උපක්‍රම ටිකත් ලෑස්ති නම් ලෑස්ති වෙලා ගියොත් වාසිය තමන් අතේ. හිත පිට ගියත් දන්නවා අපව ගෙනත් තියෙන එකද තියෙන්නේ. ඒ වගේම දන්නවා හිත පිට යන්නේ නිසාර අරමුණ වලට කියලා. බයෙන් ගියොත් ඒක නිස්සාරණයි. ඒතකොට ඒක යමකරය වගේ පේන්නේ, භූතය වගේ පේන්නේ. ඉතින් ඒවට පණ තියෙනවා. ජයග්‍රහයි ඇඟිමින් ගියාට බලනකොට පේනවා ඒන එකකවත් ආත්මයක් නෑ. ඒවා නිකන් කොඳුයට බැල නැති සත්තු. පණ එන්නේ අපි නෝන්ජල් වුණොත් විතරයි. අපිට බුද්ධ ශ්‍රද්ධාව නැති වුණොත් විතරයි. ධර්ම ශ්‍රද්ධාව නැති වුණොත් විතරයි. සංඝ ශ්‍රද්ධාව නැති වුණොත් විතරයි. නිසා හරියනකොට ඔක්කොම හරියනවා. නමුත් ඒ තීතිත් වරදින්න පුළුවන්. නමුත් නැවත මතක තියාගන්න හරි ගියත් වැරදුනත් දෙවන්නේක් නැහැ. Taman මේ ආකල්ප සම්පත්තිය විතරමයි. ඒ නිසා අපි හිතනවා නම් වරදින්න හේතු අහවලයි කියලා නැත්නම් වැස්ස කියලා නැත්නම් ආණ්ඩුව කියලා ඒ තමයි අපේ තියෙන නෝන්ජල්කම. කවදා හෝ භාවනා හරි ගියාට පස්සේ තේරෙයි දෙවන්නේක් නැහැ මේකට. දෙවැනි ඒජන්තවරයෙක් නැහැ සියල්ලම ඇතුලේ තියෙන්නේ. හරියන වෙලාවල් තියෙනවා වරදින වෙලාවල් තියෙනවා. ඒක නම් නැහැ කියන්න බෑ. ඇලයින්මන්ට් එක අප්සෙට් ගිය ගමන් වැරදි. ආය ඇලයින්මන්ට් එක හරි ගිය ගමන් එකලස් වෙච්ච ගමන් ආය හරියනවා. ඉතින් මේ දෙකම බාර ගන්නවගේ තමයි පටිච්චසමුප්පාදේ කියන්නේ. ඉතින් ඒ නිසා අද මේ වැඩමුළුවේ හතරවෙනි දවසේ නිසා එච්චර පුදුම වෙන්න දෙයක් නැහැ. නමුත් මේ ගත්ත ගැම්ම මේ ගත්ත ආරේ දිගට පවත්වන්න උත්සාහ කරන්න කියලා තමයි කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ සක්මන් භාවනාව මා ලනුපැදුරේ 100 පවත්වාගෙන සක්මන් කළා. මා ඉදිරියට ඇති ඇදී යන සැටි පාදයේ ඔසවා තබන සැටි සිහිය පවත්වා ගනිමින් සිහි කළා. ලනුපැදුරේ පාදයේ වදින විට දැනෙන තදගතිය මට හොඳින් වැටහුණා. දෙදෙනෙක් මාරුවේදී ලනුපැදුරේ වාටේ රළු ගතිය, ටයිල් පොළවේ සීතල ගතිය එහි ධාරයේ හොඳින් දැනුණා. වරින් වර ශබ්ද ඇසෙයි. සිත පිටව යයි. නැවත අරමුණේ සිත පිහිටුවා ගනිමි. මුල් දිනවලට වඩා ඉක්මනින් එය අරමුණට සිත ගත හැකිය. වැලිමලුවේදී යටිපතුලට වැලිකට හොඳින් දැනුණා. වැලිමලුවේ උස්තැන් පහත්තැන් යටිපතුලට දැනුණා. මා සීය පවත්වාගෙනම සක්මන් කළා. සතුන්ගේ හඬ ටයිල් මැෂිමේ හඬ මගේ අරමුණ උදුරා ගත්තා. මම සිහියෙන් සක්මන් කළා. අර අර අරමුණක් කරා යාමට ටික වේලාවක් ගත වුණා. නැවත මා සිත අරමුණටගෙන වැලි මළුවේ සක්මන් කරන විට පසුව මට ශබ්ද සාමාන්‍ය සාමාන්‍ය දෙයක්සේ දැනෙනවා. මේ සියලු වේලාවන්හි මම සිහියෙන් හිටියා. මා පර්යග්ගයට වඩා සක්මනට කැමැතියි. මේ දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. දියුණු කිරීම සඳහා හදිසි වෙන්නත් එපා. පහුගිය දවස් එකක බලනකොට යම් යම් දියුණු වෙලා තියෙනවනම් ওই ආරේ පවත්නකොට ඔයා ඉගෙන ගන්න ක්‍රමසහ විදි රාශියක් ඒකට අපි කියන්නේ ස්නාන සිද්ධ වෙනවා කිය. එකම තැනමනේ සක්මන් කරන්නේ. එතකොට නවමු ගති නෑ. ඒ නිසා මේ ඇතිවෙච්ච මේ උරුව මේ සිද්ධ වෙච්ච ගතිය එහෙම නැත්නම් කියන වශී වෙච්ච ගතිය පුළුවන් තරම් වාසියට ගන්න ඕන. වාසියට අරන් ඉතිපතක් කරනකොට අපි දන්නේ නැතුව එකලසක් එනවා. අදිශි වෙන්න යන්නත් එපා. හැබැයි Taman දැනගන්න ඕනේ මේක නිකන් වෙන්නේ නැහැ. ඒකට පොඩ්ඩක් ධෛර්යය දීලා ස්පේ වෙලා සප්පාය කරුණු සලසලා දීලා කරන්න ඕනේ මේ එන බිස්නස් එක වෙන වෙලාව දැනගත්තට පස්සේ කල්යල් බල්ල වැඩ ගන්න එකයි තියෙන්නේ. හදිසි වෙන්න යන්නේ නැතුව ඔය ආරේ පවත්තන්න කියන එක තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය. මම පර්යංකේ වාඩි වී නාසාග්‍රයේ දෙස සතිය පිහිටුවා හුස්ම රැල්ල මෙනෙහි කරන විට ඒ ස්වල්ප වේලාවකින් නොදෙණියයි. එසේ වුවද මම තවදුරටත් නාසිකාග්‍රයට සතිය පිහිටුවා සිටින්නෙමි. තව ස්වල්ප වේලාවකින් නාසිකාග්‍රය ඇතුළු උඩකයද නිරුද්ධ වෙයි. ගරු ස්වාමින් වහන්සේ දැන් නාසිකාග්‍රය ප්‍රකට නැත. එබැවින් සතිය පවත්වන්නේ කොතැනටදයි කරුණාවෙන් පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය එතකොට අරමුණ නැති වෙලාවේ සතියේ නැති ගතියක චෝදනාවක් තියෙනවද නැත්නම් මේ අරමුණක් සතිය පවත්වන්න අරමුණක් තියෙන්න ඕන කියන මතයක ඉඳලා ලියලා තියෙනවා. ඒ නිසා බලන්න අරමුණ නැති වෙන්න නැති වෙන්න සතිය වැඩිවීමක්ද සිද්ධ වෙන්නේ අඩුවීමක්ද සිද්ධ වෙන්නේ කියලා මේ යෝගාවචරය සභාවට කරුණු ඉදිරිපත් කරන්න කැමති නම් මම කැමැති සාකච්ඡා කරන්න. අරමුණ ගෙවෙන්න ගෙවෙන්න සතිය වැඩිවීමක්ද සිද්ධ වෙන්නේ නැත්නම් සතිය පිළිබඳ සැකයක් සහ අඩුපාඩුවක්ද සිද්ධ වෙන්නේ කියන එකයි මගේ ප්‍රශ්නේ. අවසරයි ස්වාමීන් වහන්ස මේ අරමුණ මේ සතිය ගෙවීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් නිකන් වික්ෂිප්තභාවයක් තියෙනවා අරමුණු කරන්නේ කොතනටද වගේ කියලා. ඒක තමයි එතන කියන්නේ සැකයක් ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් අරමුණක් පවතිද්දී තියෙන සතියක් අරමුණක් නැතුව තියෙන සතියක් දෙකේ වඩා බලවත් සතිය අරමුණ තියෙද්දි තියෙන සතියේද අරමුණ නැතිලා සතිය කියලා ඇහුවොත් මොකද්ද මතේ? අරමුණක් තියෙද්දි තියෙන සතිය. ඒක තමයි වැරද්ද. බුදුහාමුදුරට අපිට ඕන තියෙන්නේ අරමුණක සතිය පිටර අරමුණ නැති සතියට වඩා හොඳයි කියලා. රූපෙට වැඩිය අරූපේ හොඳයි කියලා පෙන්වන්න තමයි ගිහිල්ලා තියෙනවොත් මතයක් තිබිලා තියෙනවා. අරමුණේ සතිය තමයි හොඳ එක කියන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් වෙනස් කරගන්න. අරමුණ නැති වෙනවා කියලා කියන්නේ භාවනා දියුණුවක් ප්‍රතිපදාව දියුණුවක් කෙලෙස් අඩු වීමක්. ඒ සතිය කැඩෙන්නේ නැහැ. ඒකට අලුතෙන් සැක දාන්න නැතුව ඉන්න එක තමයි අපි කියන්නේ සද්ධාව කියලා. අදාගෙන අහලා තියෙන්න ඕනේ. ඒකට ලෑස්තිලා යන්න ඕනේ. එතකොට අහලා නැතුව සද්ධාව නැතුව යන එක නයි අහලා සද්ධාවෙන් යන එක නයි සම්පූර්ණ ක්‍රම දෙකක්. ඒක තේරෙනවද? තේරෙන කමටහන සුද්ධ වෙනවද? එහෙමයි. මොකද්ද සුද්ධ වුණා කියන්නේ? අරමුණක් තියෙන වෙලාවටත් අරමුණක් නැති වෙලාවටත් සතිය එක වගේ පවත්වනවා. නෑ සතිය එක වගේ නෑ අරමුණ නැති වෙනකොට සතිය ගොඩක් දියුණුයි. අපි මේ ඉර පායනකොට තරුදියා බලන ඉන්න තරුව ගෙවෙනවනේ. ඉර පායනකොට එතකොට ඇහැ වටපිට බල බල බලන්න බෑනේ එතකොට. ඒකම ඇහක් පිට ඇහක් තියන බලන්න හිටියොත් ගෙවෙන දරුව පේනවා. ඊට නැති වෙලාවේ තරු පේනකොට නම් වටපිට බලලා ආය බැලුවත් පේනවා. අර වෙලාවේදී හරියටම ඒ ක්ලාස් වෙන්න ඕනේ. ඉතින් තරමුණ ගෙවෙන වෙලාවේ තමයි මේ ඒකලාසෙ එන්නේ. ඒකලාසෙ සැකයකින් බාධා කරන්න එපා. මේක අරමුණ දීදී දින සතියට වැඩිය බොහොම ශක්තිමත් සූර හුරුබූටි සතියක් කියලා. ඒකට අනුග්‍රහ කරන එකටයි අපි මේ භාවනා කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා භාවනාවේ යෙදී සිටින විට සුදු පාටින් යුත් ගිනි ජාලයක් වැනි දෙයක් දැర్శණය වන අතර ඒ හැඩතල වෙනස් කරමින් සහ වර්ණය වෙනස් වෙමින් පෙනී යයි. එසේ දිස් වෙනුවේ සිතේ ස්වභාවිකදයි පැහැදිලි කර දෙනුවෙන් කාරුණිකව ගෞරවයෙන් අයදිමි. ඒ සිතේ ස්වභාවය නම් මා විසින් කළ යුත්තේ කුමක්ද? ග්‍රහණය කරගත යුතුයද? එසේ නොමැති නම් බැහැර කළ යුතුයද? මෙම පිළිවෙත් දෙකින් එකක් කළ යුත්තේ කෙසේදයි පැහැදිලි කරමින් ගෞරවයෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේ මේ සක්මන් කරනකොට ආපේ එකක්ද පරියන්කේ කරනකොට ආපේ එකක්ද මොකද්ද මූල කර්මස්ථානයේ කියලා මෙච්චර අඬා වැඩෙද්දී කොයිදෝ යන ගිනි ජාලාවක් අල්ලන මාවත් ඇදගෙන යන්න හදනවා. අද මේ හතරවෙනි දවසේ මේක මේක කැමැති දේ කෙනා කියන්නේ මේ පරියංක භාවනාදී වෙච්ච එකක්ද? සක්මන් භාවනාවේදීද? එහෙම නැත්නම් මොක මොන මූල කර්මස්ථානයක් භාවනා කරනකොටද මේක උනේ කියනවනම් මේක සිංහල වෙනව නැත්නම් දෙමළයක් මේ කතා කරන්නේ. කවුද ලියපු එක නැද්ද මම නැතකයි දැන් අත උසයිද කියලා. කරුණාකර ඒ නිසා මම කියනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ අවස්ථා දෙකේදීම මම එය දුටුවා. නමුත් එය ෂණේකින් වාගේ නැතුව ගියා. සමහර අවස්ථාවලදී එය අර වාස්පවි ඒ යන ආයතනයක් පිස්සුටනේ කියන්නේ මං ආනේ මූල කර්මත්තානේ පිළිබඳ විස්තර ටිකක් කියන්නකෝ. මේ තමන් කරන භාවනාවේ මූල කර්ණස්ථානය පිළිබඳව ඒකයි මේක සම්බන්ධය මට කියන්නේ. එතකොට මට කතා කරලා දැන් ආයතනය ගිනි ජාලාව දිගේ ගෙනියන්න හදන්නේ. මේ පරයන්ත භාවනාවේදී සහ මේ සක්මන් භාවනාවේදී පරයන්ත භාවනාවේදී මොකද්ද මූල කර්මස්ථානය? මගේ මේ සිත පෙරට කර ගැනීම තමයි තිබෙන්නේ. මම කියන්නේ මූල කර්මස්ථානයේ වශයෙන් අරගෙන භාවනා කරන්නේ මොකද්ද? මම අර මම හුඟක්ම මේ භාවනා කරේ අර එදා පෙන්නපු මේ ඒ මිනියක් අපලා තියෙන එකේ එක අනුව තමයි භාවනා කරන්නේ. මොකද්ද? අර දේහ ලක්ෂණ පිළිබඳව තමයි භාවනා කරන්නේ. එතකොට මේ තමන්ගේ කය පිළිබඳව නෙවෙයි. නෑ ඒක මට සමාන්තර කරමින් තමයි භාවනා කරේ. මට සම කරමින් ඒ ඒ සිද්ධිය. හරි ඒක ඒක දැකපු එකක් නේ. මම කියන්නේ එතකොට මේ තමන්ගේ කයේද හිත තියාන හිටියේ නැත්නම් භාවන ඔය කියන දේවල් වෙන්නේ ඉස්සලා තමන් වාඩි වෙලා හිත යෙදුවේ මොකේටද? ඔය ඔය පීචි දෙන්නේ යෙදුවේ මොකේටද? ඉස්සලා ආනපාන භාවන දැන් ප්‍රශ්න කීයක් ඇහුවට පස්සේද ඔයාලට ඔය ඔය කට උත්තර එන්න පටන් අරගත්තේ ප්‍රශ්න කීයක් අහන්න ඕනද කියලා අද ඉන්නේ හතරවෙනි දවසේ. ඉතින් කොහෙද මේ යන්නේ අපි? මේ දවස්වල කරන කමඨාන් සුද්ධ කරන වෙලාවේ තේරුනේ නැද්ද මේ කතා කරනකොට මූල කර්මස්ථානයේ කතා කරලා ඉවර වෙලා ඕනේ අනිත්‍යව කතා කරන්න කියලා. ඒ ඒ පණිවිඩය ආවේ නැද්ද තාම? ඉතින් හෙට හෙට යන්න ලෑස්තිලා හෙටත් අපි යන්නේ මන් දන්නේ අනේ සංසල යන්න ඉස්සලමට කමටහනක් දෙන්න කියලා ඉල්ලන් ඉඩ තියෙනවා. මේ මිත්‍යකල්ම පිස්සුනේ කියලා තියෙනවා. ඒ නිසා හොඳම වැඩේ සුජිත් කියන්නේ ආයසරක මුලේ කමඨාන උපදේශ පන්තියට වුන්කන් දෙයි. වුන්කන් දෙයල දැන් භාවනා කරන්න පිස්සු කෙලිය ඇති දැන් දවස් හතරක්. ඒක ලියලා භාවනා කරනකොට පේන දේ කියලා. එතකොටත් ඕක එන්නේ තියෙන එක ප්‍රශ්නයක් නෑ. නමුත් එතකොට අපි අඩු ගානේ මූල කර්මත්තානේ මොකද්ද කියලා හඳුන්ලා දීලා ඒක පිළිබඳව දැනෙන දේ කියලානේ මේක කියන්නේ. නැත්තම් අදාළ නෑ මේ කොයි දෝ යන එකක් අරගෙන සබාවම නොමගරිනවා. අපි ඒක නැති කරන්න 100 වෙනි වැඩමුළුවේ ඉඳලා හොන්තරටම ඉර ඇඳලා පෙන්නවා. තමන්ගේ කමඨහන සුද්ධ කරන්න ඕන නම් තමන්ගේ මූල කර්මත්තානේ ගැන කියලා ඉඳී කියලා. එන් දැන් කියන මූල කර්මත්තානේ ගත්තේ අර අසුබ දර්ශනී කියන. ඒක නිසා මේ මූලික උපදේශ ටිකට අවුම්කම් දෙන්න. අවුම්කම් දීලා බලන්න මේ තමන්ට වැටහෙන ප්‍රත්‍යක්ෂණය කළ හැකි දේ හරහා ගිහිල්ලා ඔකට ගියාට පස්සේ ප්‍රශ්න නැහැ. එතකොට නම් සම්බන්ධතාවයක් තියෙනවා. නැත්තම් මේ මොකද්ද එකක් ඔළුවේ තියාගෙන ඒක මම බොරු කරන්න යන්නේ. ඔක ඇත්ත වෙන්න ඇති. නමුත් මන්ට ඔකට සම්බන්ධ වෙලා වැඩ කරගන්න මූල කර්මත්තන්නේ හරහා යන්න ඕනේ. ඒ නිසා වාඩි වෙලා මොකද්ද කරන්නේ කියන එක පොඩ්ඩක් ලියලා නැත්තම් මේ ඩොරින් හම්බෙලා අහගන්න කමඨහන් වාතාවක් කියන්නේ කොහොමද කියලා. පොඩ්ඩක් වෙලා විවේක අරගෙන කියලා දෙන්න. හොඳයි. ස්වාමී ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාවේ දෙවැනි දිනේදී පර්යංකේ ආනාපාන සතියේ සීය පිහිටුවා විනාඩි 10ක් 12ක් පමණ ගත වූ විට කොන්දේ වම්පස වේදනාවක් දැනුනි. ඒ නිරීක්ෂණය කළෙමි. කොඳු ඇටවල වේදනාවක් නොවන බව දැනගතිමි. මස් පිඩුවල වේදනාවක් බව ප්‍රකට විය. ටිකෙන් ටික වැඩි වුණේ. එහෙත් සතිය ආනා සිහිය ආනාපානයේ යටතේ වේදනාවත් එහා මෙහා මාරුවේ. සතිය ආනාපාන යටතේ වේදනාවටත් එහා මෙහා මාරුනේ. ඒ සමගම මෙවැනි කියන සතිය. එහෙත් සතිය ආනාපාන යටත් වේදනාවටත් එහා මෙහා මාරුනේ. ඒ සමගම මෙවැනි සිතිවිල්ලක් ඇති වුණේ. මට මොකද්ද මගේ ආවානම් යන්නේ නැතයි කියා. ටික වේලාවකින් විනාඩි 3කින් පමණ වේදනාව නැති විය. මේ සිදුවන්නේ පෙරමෙන් ඇති වී නැති වී ගියා. මේ පසුව පසුවදාත් පෙරමින් නැති වී නැති වී ගියා. සියල්ල වෙනස් වන බව වටහා ගතිමි. මේ පිළිබඳව ඔබ වහන්සේ අනුකම්පාවෙන් මට උපදෙසක් දෙන මෙන් අයදිමි. ඔබ වහන්සේට නිදු යෝග සුවය අත් වේවා. මේ සත්‍ය ආනාපානයයි වේදනාවයි දෙක තෙරපිනවා කියන්නේ කොහොඳයි නමුත් ආනාපාන ගැන කිසිවක්ම නොලියන්න හිත හිතලා තියෙන හැටි බලන්න මේ ලියුම කියවලා. එන මතක් කරන්නේවත් නැහැ. මතුවෙන මතුවෙලා වේදනාව ගැන කතා කරනවා. ඉතින් අතරමයි අනාතයි සැකමයි බයමයි අනිශ්චිත භාවයමයි එන්නේ. අඩු ගානේ රචනයේ 50ක් ඒ අතරමැද පේන ආනාපානෙ මෙහෙමයි කියලා ලියන්න. එහෙම නැත්නම් වේදනාවේ ඉඳ ඉස්සලා පේන ආනාපානෙ ගැන විස්තරයක් ලියන්න. ඉතින් ඒක තමයි අර ගෝචර සම්පජඤ්ඤය කියන්නේ. ඉතින් ඔක තේරෙන්න නම් මට මෙහෙම කීයකි කිව්වට පස්සේ ඉතින් මට දොස් කියයි. ගෙදර ගෑණි ඉඳද්දි අල්ලපු ගෙදර ගෑණි බලන්න ගියාම ඒකේ පිරිමින්ගේ හැටි නමුත් කසාදෙට මොකද වෙන්නේ කියලා බලන්න. බැඳපු ගෑණි ඉඳද්දි බඳින්න ඉස්සලා කන්නාඩි දාපු නැති කට්ටියට ඒක උඟක් වෙනවා. බැඳලා පස්සේ කන්නාඩි දැම්මට පස්සේ පේනවා යකෝ රාගි යකෙක් බැඳලා තියෙන්නේ අල්ලපු ගෙදර ගෑණි හොඳයි. ඇත්ත කතාව මම නෑ කියන්නේ. ඔත් මෙහෙම කියන්න ගත්තාම දීගෙට මොකද වෙන්නේ කියලා බලන්න මේ ආනාපානෙත් පේනවා වේදනාවත් පේනවා. දැන් මේ වේදනාව ගැන එන්න දිග කතා. එක්ක දැක්කට නොකිය හිටපම් මං කියන්නේ. දීගේ නාමෙන් දරුවන්ගේ නාමෙන්. එහෙම නැත්නම් මේ ගෙදර ගෑණි කියන කියාපන්. ඒකනේ අපි ගෝචර සම්පජාන්නේ. ඒකනේ අපි මේ ප්‍රධාන අරමුණ කියන්නේ. ඒක නොලියන්න ගන්න උත්සාහය මම හැමදාම දක්කරා මාරේ අපිව රවට්ටනවා. මාරේ පරද්දමු. අපි එක වාක්‍යයක්වත් ලියමු ආනපන ගැන. මං කියන එක වාක්‍යයකට මදි කියලා. පුළුවන් තරම් ඒක විස්තර ලියන්න එතකොට ඔය නැසක නැහැ. ඒක මේ මම කරන එකක් නෙමෙයි ඒක අද්දුරු ප්‍රත්‍යක්ෂය නිසා කරුණා කරලා ඒ මූල කර්මස්ථානයේ පේන වෙලාවේදී ඒකට පුළුවන් තරම් තන දීලා ඒකේ සටහන් ආකාර ස්වභාවික ලක්ෂණ පුළුවන් තරම් ස්වභාවට මේ වார்த்தාවට එකතු කරන්න ඒකයි අපි මේ කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. ඒ වීමයි භවනා එකලසයි දෙකම එකයි. ස්වාමීන් සිතා ප්‍රශ්න පහක් තියෙනවා. කියවන්න ඉක්මනට කියවන්න. ගරුතර ස්වාමින් වහන්සේ අද දින උදේ පරයන්කේදී ආනාපාන සති භාවනාව වඩන විට මුලින්ම මම ඉඳගත් ඉරියව්ව දෙස සතියෙන් බැලුවෙමි. ආස්වාස ප්‍රස්වාස දෙසද සිහියෙන් බලාගෙන සිටියෙමි. ඒටම එය මට හොඳින් වැටහුණිමි. හුස්ම ඉහළ පහළ යන විට බලාගෙන සිටියෙමි. මෙසේ ටික වේලාවක් යන විට මගේ හිස ඉබේම වැටීම සිදුවිය. මට නිින්ද ගියේ නැත. නැවත නැවතත් එසේම සිදුවිය. කීප වරක්ම උත්සාහගත් නමුත් මුළු භාවනා කාලයේදීම මේ සිදුවේ. උපදේශක් පතමි. මට මෙහෙම හිතෙනවා කියන්න උත්සාහ කළ බලන්න ප්‍රස්වාසයේ අග බලනකොට බෙල්ල කඩාන වැටෙනවා ආශ්වාසයේ මුල බලනකොට බෙල්ල නැගිටිනවා. ඒක නිසා මේ බලන දේ එතන ආශ්වාස ප්‍රශ්වාස තමයි බලන්නේ. බලනකොට අපි මුලින් මුලින් නම් ගොඩක් කලාවට ප්‍රස්වාසයේ අග බලන්න තමයි පුරුදු කරන්නේ. එහෙම කරනකොට මේ වැක්කෙන ගතිය වැඩි. තමන්න තේරෙනවා නම් ඒකෙන් වෙනවයි කියලා. දැන් මේ භාවනාවක් යනවා සතියක් තියෙනවා බෙල්ල කඩාවැන්න තියෙනවා ආශ්වාසයේ මුල පොඩ්ඩක් බලන්න. එතකොට තමන්න තේරෙනවා ආශ්වාසයේ මුල බලනකොට හයිඩ්‍රජන් බැලුමකට උලංග යහෝගේ පිපිලා එනවා. ප්‍රශ්වාසයේ අග බලනකොට හිස්මල්ල කෙලින් නොසිටි කඩාවැටෙනවා. අන්න ওই දෙක පොඩ්ඩක් පරිශන කරලා බලන්න. එතකොට මම හිතනවා උත්තරයක් ලැබෙයි කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංකේදී ආනාපාන සතිය වැඩිවීමට උත්සාහ කරමි. බොහෝ වේලාවට පසු හුස්ම ප්‍රකට වන ස්ථානයේ නාසිකාග්‍රය බව හැඳින ගතිමි. දිගටම මෙනෙහි කිරීමේදී හුස්ම කෙටිවීම හඳුනා ගනිමි. ආශ්වාසයේ සිසිලතත් ප්‍රාශ්වාසයේ උණුසුමක් දැනිනි. සිත වරින් වර පිට ගියත් ටික වේලාවකින් ආපසු මූල කර්මස්ථානයට එයි. හුස්ම කෙටි වීගෙන යන විට ඊළඟ මොහොතේ හුස්ම නවතීදෝ බලාපොරොත්තුවක් ඇතිවිය. මෙය කීප වතාවක් සිදුවිය. එසේ සිදුවන්නේ ආශ්වාසය හා ප්‍රාශ්වාසය ඉතා කෙටි බැවිනි. නමුත් කිසි විටක හුස්ම නොදෙනී යාමක් සිදු නිසා ආනාපානයේ සිත පිහිටුව ගනිමින් සිටීමට උත්සාහ කරමි. සක්මන් කිරීමේදී සිත පිට යාම වැඩි නිසා පර්යංකට බොහෝ ඇලුම් කරයි. නමුත් උත්සාහය අතනෑර අතනෑර විටින් විට පියවර කීපයක් සතිය පැවැත්වීමට සමත් වෙමි. උපදේශක් පතමි. තෙරුවන් සරණයි. ඔය එතකොට ඒ උත්සාහ කිරීම අනුව සතියෙන් ඇවිදින්න පුළුවන් පියවර ගන්න වැඩි වෙනවනම් ඒක ලොකු ජයග්‍රහණයක් විදිහට සලකා ගන්න. මොකද ඒකෙන් තමයි ඇත්තට භාවනා ජීවිතයේ කාලයක් අල්ලගෙන යන්න පුළුවන් ගතිය ඉන්නේ සක්මනේ. ඒක නිසා සක්මන ගැන ප්‍රිය වෙන්න පුළුවන් අප්‍ර වෙන බ්‍රක පුද්ගලික ලක්ෂණයක්. නමුත් මේ කරන ප්‍රයත්න නිසා සක්මනේ සතියෙන් ගත කරන පියවර ගන්න වැඩි නම් පුළුවන් තරම් ඒ වැඩිවීමට සාපේක්ෂයි කියලා හිතන භාවනා දියුණු. ඒ නිසා පරියන්කේ කරන්න ওই විදිහටම කරන්න හොඳයි. නමුත් සක්මනත් වතක් විදියට සලකලා යුතුයකමක් විදියට සලකලා දිනු කරන්නේ. එතකොට සක්මන වැඩිනවත් එක්කම පරියන්කත් වැඩෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පළමු මූල කර්මස්ථානයේ අපර්යංකය මම සක්මන් කරන වේලාවේ পায়ට පෑගෙන වැලි ගොරෝසුවත් සිනිඳු බවක් දැනිනි. ටික වේලාවක් මොලේදල කියන්නේ? මේක නෑ. ඈ? මූල කර්මස්ථානේ විතරයි තියෙන්නේ. මම අතින් දැමන. නෑ කියවන්නකො මොනවක්වත් නැතුව කියවන්න නැත්නම් පළමු මූල කර්මස්ථානයේ මම සක්මන් කරන වේලාවේ পায়ට පෑගෙන වැලි ගොරෝසුවත් සීනිදු බවක් දැනිනි. ගොරෝසු බවත් සීනිදු බවක් දැනිනි. ටික වේලාවක් සක්මන් කරන විට මගේ දකුණු පාදයේ විලුඹ රත් වෙන ගතියක් දැනුනේය. ටික වේලාවකින් එය දන හිසටත් උකුල ප්‍රදේශයටත් තදින්ම හිර වෙන බවක් දැනේ. මට සක්මන් කිරීමට අපහසුතාවයක්ද දැනුනේ. පර්යංකේ පර්යංගයට ගිය විට ආශ්වාස ප්‍රශ්වාසය කිරීමේදී නාසිකාග්‍රයේ බත වැටෙන හුස්ම ටික වේලාවකදී පපුව හුස්ම වැටෙනවා වගේ වගේ දැනෙනවා. කය ගැන සිත යොමු විට එයත් ටික වේලාවක් වෙනෙහි කිරීමෙන් ඇඟේ දැවිල්ලක් ඉකිලි ප්‍රදේශයේ කිහිලි ප්‍රදේශයෙන් කඩි කනවා මෙන් දැනේ. එවිට අතින් කැසීමට සිදු වෙනවා. උපදේශක් පතමි. ඒ සමාවෙන් ස්වාමීන් වහන්සේ ඒකම කේන්තියක්ද ඇති වෙනවා. උපදේශක් පතමි. කමන්නේ ඒකට බලන්න ඒ කඩිය කාලමද රිදෙන්නේ එහෙම නැත්නම් මේ හිතේම කෝලමක්ද කියලා. ඒ කෝලම නිසා වෙන්නේ සතිය කැඩෙන එක නෙච්චරයි මාරයට ඕනේ කරලා තියෙන්නේ. ඒකේදී ආවත් අතෙහිල්ලුවත් කැඩෙනවා. ඉතින් කවදා හරි මේක පිටින් එන එකක් නෙවෙයි හිතින්ම හැදිච්ච නලියවිල්ලක් කම්පනයක් නලිය බල දැනගෙන කවදා ඉවසගෙන හිටියොත් මේක ගෙවෙන හැටි දැක්කොත් හිතන්න කොච්චර සාන්තියක් වෙයිද කියලා. කහන්න ගිහිල්ලා මේක බොරුවක් කියලා ඔප්පු කරනවට කරන කවුරුත් කරනවා ඒකම නෑ. පස්සේ බලන්න ඒක ඉවර වෙනකම් මේ රැල්ල ඉවර වෙන්න හිටියන් පස්සේ පේනවා මේ බේම නතර වෙන්න හදන එකක් අහන්න ගිහිල්ලා සතියත් කඩාගෙන කෙලෙස් වලටත් ආරාධනා කරන නිසා ඉවසන්නා නිවන් දකි කියලා කියනවා. ඒ නිසා ওই වෙන දේ හොඳයි. මෙතන කොච්චර ඉවසීම තියනවද කියලා බලන්න ඒකට ලෑස්තිලා යන්න. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ ඊයේ දිනේදී පරයන්ක භාවනාවේදී ආස්වාසයේදී සියුම් බව කෙටි බවක් හුස්ම කෙටි බවත් රළු බවක් සහ දිග බවත් ආස්වාස ප්‍රාස්වාස අතර පවතින පරතරයක් දිටිමි. එම කාලපරාසය තුල ශරීරයේ වේදනාවක් ආවිට එය සහ ශරීරයේ අනෙක් අංගවල ඒ නොමැති නොමැති ස්ථානයේ සුවයක් සමග දේශනාවෙන් පසු මෙනෙහි කෙලෙමි. එවිට සිත වෙනත් අරමුණු කරා යාම ඊට අඩුවිය. පැය භාගයක පමණ පර්යංක භාවනාව දිගටම කළ හැකි විය. ඒත් රාත්‍රී පර්යංක භාවනාවේදී අධික වෙහෙසක් සංසුප්ත භාවයක් හෝ ඊට වඩා මොලේ වෙහෙස විය නොහැකි බවත් දැනුනි. වාර එකකට දෙකකට වඩා මෙනෙහි කළ නොහැකි බව දැනුනි. තවදුරටත් එහි යෙදිය නොහැකි නිසා මා නින්දට ගියමි. අද උදෑසන මුල් පැය දෙකේදී පෙර දිනේ උදෑසන දවල් කාලයේදී මෙන් මාහට සතිය පැවැත්වීම අපහසු විය. සිත වෙනත් අරමුණු කරා ඇදී යාම වැඩි විය. ශ්වසන වාර එක දෙකකට පසු සිත පිටතට යාම සිදු අතර වෙනදාට වඩා බොහෝ වේලා සිත පිටතට ගොස් කිසිම තිබීම සිදු වූ අතර පෙරමෙන් නැවත සිත පර්යංකට ඇද ගැනීමේ වීරයක් සිදු නොවිනි. නැවත උදෑසන පසු යාමේදී භාවනාව සංසුන්්‍ය ආස්වාස ප්‍රාස්වාසයේ මනමින් මෙනෙහි කළ හැකිය. වාර 10ක් 15ක් පමණ හොඳින් සිහියෙන් සිටිය හැකිය. සිත පිටතට යාමේදී ඒ දැකගත හැකි විය. ගරු ස්වාමීන් වහන්සේ පෙර දවස්වල සඳහන් සඳහන් කර නොසන්සුන් අවස්ථාව මාහට භාවනාවට සකස් කරගත් ගත යුත්තේ කෙසේද? වහන්සේට නිදු නිරෝගී බව පතමි. එතකොට මේ යෝගාවචරයේ පැත්තෙන් බලනකොට මේ පරියංක කීපයක විස්තර කරලා දෙනවා කොයි පරියංකේ විස්තරද හොඳයි කියලා හිතෙන්නේ කියලා මම දැනගන්න කැමතියි. Tamange මේ මේ හැටියට මේ ලියලා තියෙන පරියංකවලදී කොයි පරියංකේද හොඳ පරියංකේ කියලා දැනගන්න කැමතියි. ස්වාමීන් වහන්සේ සිත සංසුන් වෙලා තියෙන වෙලාව මොකදදී ආස්වාස් ප්‍රාස්වාසයේ වෙනස බලලා ඒක අර ඒ අතර කිටි වෙලාවල් වලදීත් මේ අර ඊයේ කිව්ව රචනයේ මුලමත් තියෙනවා මේ පරියන්කයක් ගැන අගමත් තියෙනවා මුල මුල පරියන්කේ හොඳයි ඒක ලියලා ලියලා නතර කරුවා රචනය හොඳයි ඊට පස්සේ ලියන හැම එකකම අවධානය එහෙම යොමු කරමු අනිත්‍යව කිටි කරන්න මේ හොඳම පරියන්කේ විස්තරේ එකක් එක පරියන්කයක විතර විතරක් ලිව්වනම් එච්චරයි කමටහන් සුද්ධ කරන්න ලේසි පරියන්ක විතර ගොඩාක් දාගෙන ඉනකොට අහන එක නා සම්පූර්ණ අවුල් වෙනවා මොනවාක්වත් හිතා ගන්න බෑ. ඒකෙන් අදහස් කරන්නේ මේ හොඳ පරියන්ක විතරයි තිබුණා කියලා නොතිබුණයි කියලා. කියන්නේ යතරමැද මට පරියන්ක රාශියක මේ අවුල් සාගත තත්ත්ව තිබුණයි කියලා ඒක කෙටි කරලා දාන්නේ. සඳහන් කිරීම පමණයි. විස්තර සහිතව කියන්න හරි ගිය වෙලාවට. එතකොට Tamanටත් හැකි සංඥා වෙන්නේ ආනෙකනටත් හැකි සංඥා වෙන්නේ. එතකොට භාවනා කර්මතාන් ලියන්න පුරුදු වෙනවා. ඒ නිසා රචනා ගොඩක් කියන්න එපා. පරියන්ක රාශියක විස්තර නාව කතා කෙටි කතාව කියන්න එපා. ඒ කෙටි කතාවට අපි ගන්නේ එක සිද්ධියයි. ආන්නේ වගේ මේකේ හරියන පරියන්ක අරගෙන ඒකේ විස්තර ලියනද ඒ අහ ඉඳල්පු ගමන් හිට නන්නත්තරෙනික ස්වභාවය. ඒක ඉතින් ලියනවට වැඩිය හොඳයි නොලියන එක. සාන දැනගන්න ඕනේ දැන් අද උදේම අර හිත පිට ගියාම ආයෙත් ගන්නත් අමාරුණා අර කලින් දවස්වල වගේම ඒ වුණාට ආපහු නැවත ගන්න පුළුවන් තත්ත්වේ නැති වෙලා නැහැ. පවත කායේනවා ඒක. එහෙම කිව්වොත් මොකද කියන්නේ? සදාකාලික නැති වෙලා නැහැ නේ මේක. දවල් වෙද්දි කරනකොට හරි ගියා සාමාන්‍යයෙන්. ඒයි. ඒක නිසා වැරදිච්ච ඒවා ගැන කතා කරන්න යෑම මාර්ගපාක්ෂිකයි. ඒකෙම වෙනවා. ඊට පස්සේ දන්නේ ඒ වුණාට මේ ආයෙ ගන්න බැරි තත්යක් එන්නේ නැහැ. වතේ හරි ගියාට පස්සේ එනවා. අපි ඒක අපේක්ෂා කරලා අරව වැත්තක දානවා. හොඳ ටික ගන්නවා ඉස්සරහට. ඒ නිසා ඒකට අපි ධර්ම ගෞරවය කියලා කියනවා. හරි ගිය පැත්ත ඉදිරිපත් කරලා වැරදිච්ච පිටු කරලා සත්‍යනේ අන්තිමට දාන්න. නැත්නම් හරියට වැරදියට සමතල දුන්නයි කියලා කියන්නේ අපි මනමේ කුමාරි කාටද කඩුවේ දෙන්නේ කියන එක තමයි ප්‍රශ්න තියෙන්නේ. වැද්දාටද කඩුව දෙන්නේ තමන්ගේ ස්වාමියාටද කියලා. දැන් ඒක නිසා හරිය පරියක් ගැන විස්තර කරලා අදහලා ඒක ගැන විතර ලියන්න අනිතව සම්පින්දනය කරන්න එතකොට ඒක තමයි කෙලිත රචනයේදී මේක අලුත් දෙයක් නෙමෙයි කාටත් වෙන දෙයක් හරියන පැත්ත ගැන අපේක්ෂාවෙන් ඉදිරියට අනිකයි කරන්නේ මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාව අද දින විනාඩි 20ක සක්මාවන් භාවනාවකින් පසු උදෑසන පාට පරයන්ක භාවනාවට වාඩි වුණෙමි. මා දැන් මෙතන හිඳගෙන හොඳින් දැක ගතිමි. කෙසේ දෙයත් මාගේ පසුපස බංකුවේ ගැටේ. එතන තද ගතිය මට වඩාත් දැනේ. මාගේ දන හිස පොළොව මත ගැටේ. ගැටි ගැටේ. එහි තද ගතිය උණුසුම් ගතිය දැනේ. මාගේ උඩුපතුල් පොළොව සමග ගැටේ. එහි උණුසුම් ගතිය තද ගතිය දැනේ. නිසලව හිඳින මා දෙස මෙසේ විනාඩි කිහිපයක් බැලුවෙමි. පපු පෙදෙසේ උස් පහත් වීම ප්‍රථමයෙන් දැනිනි. මා නාසයේ කෙළවරට සිත තැබුවෙමි. ආශ්වාස වාතයට ප්‍රථමව මට හඳුනාගත හැකි වූයේ ප්‍රාශ්වාස වාතයයි. ඒ උණුසුම්ය. උඩුතලයේ කෙළවරේ හැපේ. එහිද තද ගතිය ඇත. ගලාගෙන යාමක් ඇත. දැනීම ඇරඹෙන මොහොතේ වැඩි පරිමාවකින් ගලා ක්‍රමයෙන් අඩුව යයි. ආශ්වාසයේ මට ප්‍රාශ්වාසයේ තරම් ප්‍රකටව නොදැනේ. යයි හැඟේ. ඒ සිහින් සිසිල් දුර්වල ලෙස ඉහළට ඇදෙනසේ නාසයේ ඇතුල් පැත්තට දැනේ. මෙසේම ආශ්වාස ප්‍රාශ්වාස බැලුව යෙමි. තරමක වේලාවක් ගත වූ පසු හිස කොටස පිට හිරිවැටෙන්නාසේ දැනිනි. හිස කොටසේ ඉහළ හිස් අවකාශයක් නිර්මාණය වී ඇතිසේ දැනිනි. නාසයේ කෙළවර ආශ්වාස ප්‍රාශ්වාස බලමින් සිටි මා එතනට ගියෙමි. හිස පාවෙන තරම් සැහැල්ලුය. මා හිස දෙසට හිස දෙපසට වෙනූ යෙමි. සැහැල්ලුය. එහි කල්යවීම සුවදායකසේ හැඟින. වෙනදා රිදුම් දෙන කකුල් දෙක මා හැරදා ගොස් ඇතිසේ දැනින. මේ වෙලාවේ මා කුමක් කළ යුතුදයි දැන සිටියා නම් හොඳයයි සිතීමි. නැවත මා නාසයේ කෙළවට සිතගෙන ආමි. ආස්වාස ප්‍රාස්වාසයේ මට නොදැනේ. මා දැන් මෙතන යයි හිඳින ඉරියව්ව පෙරසේ අරමුණු කළෙමි. නැවත මා මුලට පැමිණියාසේ දැනින. ඔබ වහන්සේගෙන් උපදේශයක් පතමි. ඒ වගේ අන්දබන්ද වෙනකොට තමයි අපි මූල කර්මත්තාන්ට යන්නේ. අන්දබන්ද නැත්තම් මූල කර්මත්තට හොයන්නත් එපා. හිතේ හිතන බලනවද, පයේ බලනවද කියලා බැලුවොත් ආනපන ඉන්නේ ඒකට තමයි. සැකනම් ඒක තමයි උරගලට ගන්න. ඒකට ගිහලා බලන්න සැක දුරු කිරීම විතරයි. සැක නැත්තම් යන්නත් එපා. ওই යන විදිය හොඳයි. ඒ කොත්තන භාවනා හොඳට ගියා සැකයක් ඇති කළ දෙන්න මාර්යා දක්ෂයි. ඉතින් අපි ඒක දැනගෙන සැක නොයන විදියට බුදුන් අදා ගන්න ධර්මය අදා ගන්න සංඝය අදා ගන්න මෙතන ධර්මය අදානවා කියන්නේ මූල කර්මස්ථානේ ගන්න. සැකයක් ආපු ගමන් මූල කර්මස්ථානේ තුනි වෙච්ච එක පන්තු වෙනවා. ඒක බුදුහාමරෝ කියලා තියෙනවා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් මූල කර්මස්ථානේ අඩේට තියාගෙන කේන්දරෙට තියාන ගමන යන එකයි තියෙන්නේ. හොඳයි. දැන් අපි අරගෙන තියෙන විනාඩි 25ක් විතර වැඩිපුර. ඒ නිසා අපිට විනාඩි 35ක් කාලයක් තියෙනවා සක්මන් භාවනාවට. අපි නැවත හමු වෙනවා තුනට පරියංක භාවනාවට. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.